නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සරුවච්ච සම්මා සංබුදු පියාණන් වහන්සේට අනන්ත කාලයක් සංසාරයේ දාන ආදී දසපාරමී ධර්මයන් සම්පාදනය කරමින් සත්වයන් කෙරෙහි පතලා වූ මහා වූ කරුණාවකින් ගුණ පුරාගෙන සම්බුද්ධත්වයේ වෙත වැඩම කළා වූ සියලුම කෙලෙස් ධර්මයන් ප්‍රතිභාණය කරගෙන ලෝතර බුද්ධත්වයට පත් වී වදාලා වූ අනන්ත අපරිමාණ ගුණයන්ගෙන් පිරිපුන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දැකවදාලා වූ අවබෝධ කොට ගත්තා වූ දේශනා කොට වදාලා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ රත්නයේත මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට ආර්ය ධර්මයන්ට පත් වී වදාලා වූ ගුණයන්ගෙන් පරිපූර්ණ సంతාන ඇත්තා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේත මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණානුභාව බලයෙන් ඒ වාගේම තුනුරුවන් ගුණ සිහිපත් කොට වන්දනා කර ගැනීමේ උතුම් කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් අපේ මේ අසාවන සිටින්නා වූ පින්වතුන් මේ මොහොත දක්වා වැඩුවා වූ දාන සීල භාවනාදී උත්තරීතර පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ ධම් වැඩසටහන තුලින් මතු කරලා ඉස්මතු කරලා සාකච්ඡාවක් මාර්ගයෙන් කියලා දෙන්නා වූ ධර්ම කරුණු සෑම දිනාටම ඉතාමත් හොඳින් අවබෝධ වේවා වැටහේවා තේරුම් ගන්නට ලැබේවා ඒ සඳහා කිසිය මාර බාධක ධර්මයක් ඉදිරිපත් නොවේවා බාහිර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඉක්නුත් කිසිම බාධකයක් නීවරණයක් ඉදිරිපත් වෙන්නේ නැතුව සති සම්පජඤ්ඤයෙන් යුක්තව සමාධිගත හිතකින් යුක්තව මානසිකාරයේ පවත්වමින් ප්‍රඥාව අවදි කරගෙන එක එකක් පාසාම ධර්ම කරුණ හොඳින් වටහා ගන්න තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට හේතුඵල ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා මෙය උතුම් නිර්වාණ මාර්ග නිර්වාණ මාර්ගයේ ගමන් කරන ප්‍රතිපදාවක් නිවන් මඟක් නිවන් ප්‍රතිපදාවක් වේවා කෙලවර හැම දිනාටම මේ නිවන් සුව අත්පත් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. දැන් අපි මේ වෙලාවේ ගිය සතිය ඉදිරිපත් කරගත් ආ වූ ධර්ම කරුණු වල ඉස්සරහ ඉදිරියට යන කොටසක් මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට කියනවා අපි ඉස්සර වෙලා සූවිසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව කතා කළා සූවිසි ප්‍රත්‍ය ධර්මයන් ඊළඟට මේ ප්‍රත්‍ය ධර්ම විස්තරයක් අරගෙන දැන් මේ යන්නේ ප්‍රත්‍ය ධර්මයන්ගේ වීති ක්‍රමය ඒ කියන්නේ විසර්ජනා වාරේ චිත් පටලවා ගන්නට හොඳ නෑ චිත්ත වීති ක්‍රමයයි මේ විසර්ජනා වාර වීති ක්‍රමය කියලා කියන්නේ දෙකක් මේ දවස්වල අපි කතා කරන්නේ අධිපති ප්‍රත්‍ය යටතේ අධි ප්‍රතිපත්තිය යටතේ තිබෙනවා විසර්ජනාවාර 10ක්. ඒ කියන්නේ වීති ක්‍රම 10ක් කියනවා. ඒ 10 සම්බන්ධයෙන් තමයි අපි මේ කාලය අරගෙන කියලා දෙන්නේ. ඒකේ දැන් අපි වීතිවාර මං හිතන්නේ පහක් හතරක් විතර කිව්වා කියලා. කුසල ධර්ම යන්ට අදාළ කොටසක් කිව්වා. කියලා දුන්නා. අද අපි යම් ගිය සතිය එකක් ඉස්සරහටත් උනානේ ඒ අකුසල ධර්ම වේතියක් අරගෙන අපි අද මේ වීති ඉදිරිපත් කරගනිමු පස්වෙනි එක අපේ පින්වතුන්ට මේ කාරණේ මතක ඇති මේ කතා කරන ධර්ම මොනවද කියලා හිතා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරීම සියුම් ධර්ම කාණ්ඩයක් ගැන මේ කතා කරන්නේ. මේ ප ဋ ාණ ධර්මය ඊටාම සූක්ෂම ඊටාම සූක්ෂම ධර්ම වලට ගැබ්බී තිබෙන තවත් ධර්ම ස්වરૂපයක් ධර්මවල ගැබ්බී තිබෙන තරම තවත් ධර්ම ස්වરૂපයක් ගැන ඉතා සියුම්ම කෙරෙන්නා වූ විග්‍රහයක් තමයි ප ဋ ාණ ධර්ම පිළිබඳව කියවෙන්නේ. දැන් අපි රත් වෙච්ච කබලක් අපි හිතමු යකඩයක් රත් වුණා නම් ඒ යකඩය රත් වෙලා තිබෙනවා නම් රතු පාටයි හැටියට තියෙනවා. ඒක පේනවනේ. එතකොට ඒ රත් වෙච්ච යකඩයේ කබලේ අපි ෆොටෝ එකක් ගැහුවොත් රත් වෙච්ච කබල වදිනවා. රතු පාටට කබලේ හැඩෙත් වදිනවා. ඒක අපිට අමාරු නෑ. ඒක යම්කිසි වස්තුවක්. බලා ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා සියුම් ඒ රත් වෙච්ච කබලෙන් නිකුත් වෙනවා අපිට එකපාරම ඇහෙන් රූප සටහනක් හැටියට අල්ලගන්න බැරි නමුත් රස්නයක් නේ හරියට මිරිඟුව වගේ රස්න ගතියක් ඒකෙන් නිකුත් වෙන ඒක ටිකක් සමහර වෙලාවට රත්යේ සැව හැටියට සමහර වෙලාවට ඒක තිබෙනවා මේ අඟල් 6ක් 7ක් 10ක් 12ක් වගේ එහෙම නැත්නම් අඟල් 4 5ක් වගේ ප්‍රමාණයකට ඒක නිකන් ගිනි දැල්ලකුත් නොවි නමුත් එහෙම විහිදෙන ගතියක් තියෙනවා. එතකොට කබල කියන එකයි ප්‍රත්‍යච්ඡ කබලයි ඒකෙන් නිකුත් වෙන්නා වූ ඒ ස්වභාවයයි එහෙම දෙකක්. එතකොට ඒ වගේ යම්කිසි ධර්මයක තිබෙන්නා වූ අමුතු වූ අමුතුම සූක්ෂම ධර්ම ස්වභාව රාශියක් ගැන කතා කරන්නේ. ඔක මතක තියාගන්න. අද පස්වෙනි වීතිය පිළිබඳව අපි මේ විදිහට කියනවා. ඒකේ pāli වාක්‍ය එහෙම නැත්නම් වීතිය විග්‍රහ වෙන්නේ මේ විදිහටයි. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චයෝ ආරම්මනාධිපති සහජාතාධිපති තේරුම අපි තේරු ගන්න ඕනේ අකුසල ධර්මයක්. එතකොට අකුසල ධර්මයක් කියලා කිව්වන් පස්සේ අර තියෙනවනේ මේ ලෝභ මූල 8යි, ද්වේෂ මූල සිත් දෙකකුයි, මෝහ මූල සිත් දෙකකුයි 12ක් තියෙනවනේ. ඔය හරියයි කියන්නේ. අකුසලෝ ධම්මෝ. අකුසලස්ස ධම්මස්ස. තවත් අකුසල ධර්මයකට අධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ අධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙන්නේ ආකාර දෙකකටයි. එකක් ආරම්මන වශයෙන් අධිපති වෙනවා අනිත් එක සහජාත වශයෙන් අධිපති වෙනවා ආරම්මන අධිපති ප්‍රතිශක්තියෙන් අකුසල ධර්මයන්ට ප්‍රති වෙන අකුසල ධර්මයේ තියෙනවා මේ විදිහට අපි තේරුම් ගන්න බොහොම ලොකුවට හිතන ටිකක් ඉස්මතු කරලා අගේ කරලා අරමුණු කරනවා ඔය සිත් 12න් ලෝභ මූල වල සිත් 8ක්. එතකොට මේ ඒවා ඒවා ටිකක් හොඳට හයියට ඒ වගේම වටිනවා කියලා හොඳයි කියලා ඒ වගේ අපේ හිතින් ඒක හරියට ගැම්මට ගන්නවා. අපි මේ විදිහට හිතුවොත් එහෙම දැන් අපි කාට හරි බනිනවා. මේක උදාහරණයක්. කාට හරි බනිනවා. ඒ දැන්නම දොස් කියලා පහත් කරලා නින්දා කරලා අපහාස කරලා කාට හරි ඔන්න බනිනවා. දැන්නම තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා බොහොම හොඳයි. ඒ දැනුප එක බොහොම හොඳයි. ඔහොම තමයි කියන්න ඕනේ. ඔහොම තමයි කරන්න ඕනේ. කියලා දැන් අර අගේ කරනවා. අරක අගේ කරනවා. දැන් මේ ඉස්සෙල්ලා දැනුපු එක්කිනාට සිද්ධ වුණේ මොකද්ද? දේශසහගත සිත්. දේශසහගත සිත් පහළ වුණා. අකුසල ධර්ම. ඒක අතීතයට ගියා. ඒ වගේම ඒක අතීතයට ගියා දැන් මේ පස්සේ ඒක අගේ කරනවා. අගේ කරනවා ඒ ඒ වෙලාවට පස්සේ සිතුවිල්ලට අරමුණු වෙන්නේ හරි ඉස්සෙල්ලා එක්කෙනාගේ කතාව, द्वේෂය. ඒ වගේම ඒක තමයි අගේ කරලා ඒක තමයි ඉහළට තියලා මේ ප්‍රශංසා කරලා ඒ වගේම දැන් ලෝභ කිරීමකුත් සතුටු වීමකුත් සිද්ධ වෙනවනේ. දැන් එයා ඉස්සලා කියපු එක්කෙනාගේ කතාවට ලෝභ කිරීමක් අගේ පස්සේ එක්කෙනාට තරහකුත් වගේ නෙවෙයි. හරියට අගේ කිරීමක්, ලෝභයක්. එතකොට මේ ලෝභය කියන එක ලෝභ සාගත සිතුවිලි අර තියෙන්නේ පස්සේ පහළ වෙන්නේ අර ඉස්සරලා කියපු ඒ කරෙච්ච වෙච්ච සිදුවෙච්ච පහළ වෙච්ච අකුසල ධර්මයන් අරමුණු කරගෙන පහළ වෙනවා. එතකොට මේ පස්සේ පහළ වෙන්නා වූ අකුසල ධර්මයන්ට ආරම්භන වශයෙන්ුත් අර ඉස්සරලා පහළ වෙච්ච අකුසල ධර්මය ප්‍රධානයි. ඒ වගේම ඒ වෙලාවේ පහළ වෙන්නා වූ චිත්තචෛසික ධර්ම වලත් ඒ එක්කෙනෙක් සහජාත වශයෙන් ඉදිරිපත් වෙලා වැඩ කරනවා. දැන් ආන් ඒ වගේ මේකේ ප්‍රත්‍ය ධර්මයන් එකට එකක් එකට එකක් හේතු වෙන බව ඒ කියන්නේ හේතු වෙලා එහෙම නැත්නම් අරමුණු වෙලා සිද්ධ වෙන බව අපි දැනගන්න ඕනේ. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චෝ අර වෙලාවට අර යංකෙහි අකුසලයක් අගය කරන වෙලාවට අනිත් ඔක්කොම ටික නවතිනවා අරමුණු. සාජාතාස වශයෙන් එන ඔක්කොම නවතිනවා. මේකට හරියට ફોકસ වෙනවා. ඊළඟට තියෙනවා සහජාත ශක්තියත් අපි තේරුම් ගන්න ඕන. අධිපතිපත්තිය යටතේ කරුණු දෙකක් කතා කරනවා. අපේ මේ අලුතෙන් ඉන්නා වූ සහ දිගට මේකට සම්බන්ධ වෙලා කටයුතු කරන පින්වත්තුන් තේරුම් ගන්නට ಗುಣ ස්වභාව දෙකක් කතා කරනවා. අධිපතිපත්තිය යටතේ ආරම්භන වශයෙන් සහජාත වශයෙන්. සහජාත වශයෙන් කතා කරනකොට කරුණු තියෙනවා මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා. හැබැයි අකුසල ධර්මයන්ගේ කොහෙද මේ තියෙන්නේ විමර්ශාව. අකුසල ධර්මයන්ගේ තියෙන්නේ ඡන්ද විරිය චිත්ත තියෙනවා. හැබැයි එකක් ආවත් එකක් ආවත් එතනදී ඕක වැඩ කරනවා. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස් අධිපතිපත්තේන පච්චයෝ. ඊළඟට තියෙනවා තේරුම් ගන්න ඕන ප්‍රත්‍ය මොකද්ද? ප්‍රත්‍ය උප්පන්නේ මොකද්ද? ප්‍රත්‍යය මොකද්ද? ප්‍රත්‍ය උප්පන්නේ මොකද්ද? මේ සමහරට මතකත් නැති වෙලා ඇති ප්‍රත්‍ය කියලා කියන්නේ යම්කිසි දෙයකට හේතු වෙන යම්කිසි දෙයකට උපකාර වෙන ශක්තියක් තිබෙන ධර්මයට ඉස්සර වෙලා අකුසල ධර්මයක් සිද්ධ වුණා ඒක අතීතයට ගිය බව හැබෑව. හැබැයි වර්තමාණයෙන් ගිලිහිලා අතීතයට ගියාය කියලා. ඒ මේ ඒ අතීතයට ගිය දේ නිකම්ම නිකන් ගියා නෙවෙයි ඒක මතක් වෙච්ච ගමන් ඒකේ තියෙනවා හැකියාවක් මේ වෙලාවේ ඒ පැත්තට හරවලා අතීතයේ පැත්තට හැරෙවිච්ච සිතුවිලි චෛතසික සිත් පහල කරන්න පුළුවන්. ඒක නිසා දැන් මේ දැන් මේ පහළ වෙන්නා වූ දැන් මේ ඇති වෙන්නා වූ ඒ චිත්තචෛතසික ටික තමයි පත්‍යයේ උප්පන්නේ. හැබැයි අර ඉස්සර වෙලා පහළ වෙච්ච එක තමයි පත්‍ය. ඒක නිසා පත්‍යයේ ප්‍රතිඋප්පන්නේ ওই විදිහට තේරුම් ගන්න ඕන. ඊළඟට තියෙනවා අපි මෙහෙම බලමු ඔකේ විග්‍රහයේ pāli වචය යන මෙහෙම. රාගං ගරුං කତ୍වා අස්සාදේති අභිනන්දති. තං ගරුං කତ୍වා රාගෝ uppajjati. දික්ඛි uppajjati. නියම තැන උතන. දැන් අපි මොකක් හරි වරදක් කරා. මෙතන කියන වචනේ තියෙන රාගේ. අපි කාපු බීපු දෙයක්. කරපු කියපු දෙයක්. ගිය දෙයක් බලපු දෙයක් දැන් එතනදී අපි විඳපු දෙයක් අපි හිතමු ටුවර් එකක් කරා කොහේ හරි ගියා ලෝභ සිතුවිලි පහල කරගත්තා බොහොම ප්‍රීතිජනකයි ඉතින් ඒ සතුටු වෙච්ච දේවල් හිනහ වෙච්ච හිනහවල් මේ ඔක්කොම ලෝභ ඊළඟට අපි කරපු විහිළු තහළු ඔක්කොම ලෝභ සහගත අකුසල. ඒ වගේ ඒ වගේ පහළ වෙච්ච දේවල් ඒ ඇති වෙච්ච ලෝභ සහගත සිතුවිලි බලපු කියපු දේවල් ඒව රාගං ගරුංකත්වා අස්සාදේති අභිනන්දති වෙච්ච දේවල් ඒවා හයිලයිට් කරලා කතා කරනවා එතකොට හිතනවා මෙනෙහි කරනවා ඒ වෙනකොට රාගය ගරු කරලා ඒ ලෝභය ගරු කරලා ඒ ලෝභය වටිනාකමක් දීලා නැවත ඒකට රාගයක් උපදිනවා කියලා කියන්නේ ලෝභකමක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. අගේ කිරීමක් ඇති වෙනවා. අනිත් එක තමයි ඒ මගේ, ඒ මම කරපු දේ. පුද්ගල සංඥාව, සත්ත්ව සංඥාව, ඒ වගේම ආත්ම සංඥාව එතෙන් තිස් ගලාගෙන එනවා. ditthi uppajjati ওই විදිහට ඒක කාරණේ. අනිත් එක තමයි දික්ටින් ගරුංකත්තා අස්සාදීති අබිනන්දති. සං ගරුංකත්වා රාගෝ උපජ්ජති දික්ටි උපජ්ජති. ඔය කාරණේ තේරුම් ගැනීමට අපේ වටපිටාවෙන් ගත්තොත් මොකක් හරි දෙයක් දෘෂ්ටිය කියලා කියන්නේ අකුසලයක්. ඒක අපේ වටපිටාවේ ඉන්න අය තියෙනවා. ඒ දෘෂ්ටිය අකුසලේ වුණාට ඒ දෘෂ්ටියේ සමහර තැන් තියෙනවා අවස්ථා තිබෙනවා ප්‍රඥාවන්තයෙකුගේ ප්‍රඥාවේ ස්වરૂපය ආකාරය අරගෙන ඉදිරිපත් වෙනවා ප්‍රඥාවේ ආකාරය අරගෙන ක්‍රියාත්මක වෙන්න බලන. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට ධර්මයේ දන්නේ නැති සිහියක් කල්පනාවක් ඒතරම් ඇති එක්කිනාට පේන්නේ ඒක නිකන් ඥානයක ස්වරූපයෙන්. ඒක නිකන් ප්‍රඥාවක හැඩය අරගෙන පේන්නේ. එතකොට තමන් තුලත් අනිත් අය තුලත් යම් කිසි දෙයක් ඇති වුණාම අනේ මේ වගේ වෙන්න නැත්තම් කොච්චර හොඳ දිට්ඨික ගරුම්කට මෙන්න කතා කරන මනුස්සය මෙන්න කෙලින් මනුස්සය සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම මෙන්න හැඩේ මෙන්න තාලෙ මේ විදිහට වෙන්න ඕන කියලා. සංගරුංකත්වා රාගෝ උප්පජ්ජති ඒකට ඇලීමක් ඇතිව ඇති වෙනවා. ඒකට දෘෂ්ටියකුත් ඇති වෙනවා. දැන් අපි සමහරට ඔය බටහිර ඉන්න අයගේ ඔය යම් යම් කතාවල් ඇහුවයින් පස්සේ ওই වගේ ඒගොල්ලෝ කතා කරන්නේ සම්පූර්ණම දෘෂ්ටිගත වෙලා. හැබැයි කරුණුකාරණා සහිතයි. දෘෂ්ටියේ ඉන්නේ දෘෂ්ටියට පුළුවන් ප්‍රඥාවේ ඇඳුම දාගන්න. හැබැයි ප්‍රඥාව නෙවෙයි. ඔක අර මේ මිනිස්සේ විවාහව එන්නා කෙනෙක් දෙන්නේ මගුල් දවසට අඳින්නා වූ ඇඳුම හැමදාම ඇඳගෙන ඉන්නේ ඒකට හැඩයි. ඒ වගේ දෘෂ්ටිය කියන එක ප්‍රඥාවේ ඇඳුම ඇඳ ගන්නවා. ප්‍රඥාවේ ස්වરૂපය ගන්නවා. ප්‍රඥාවේ ආකාරය, ප්‍රඥාව හැඩය ගන්න. එතකොට බාහිරයට දිස්වන්නේ නිකන් හොදක් හැටියට. හැබැයි ඒ ඇත්ත తත්වේ නම් අරකයි. එතකොට කෙනෙකුට හිතෙනවානේ මට මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕන නම් හොඳයි කියලා. මට මේ වගේ කෙනෙක් වෙන්න ඕන නම් හොඳයි. මම මේ වගේ මේව තමයි වෙන්න ඕන මෙන්න මිනිස්සයා කියලා නිකන් අර ඒකට ඇදීමක්, ඒ වගේම ලෝභ කිරීමක්, ගරු කිරීමක් ඇති වෙනවා. පස්සේ ඇති වෙන සිතුවිලි මොනවද? පස්සේ ඇති වෙන්නේ අර දෘෂ්ටි ආරමුණු කරගෙන ඇතිවෙන්නා වූ බැඳීම්, ඇතිවෙන්නා වූ අගේ කිරීම, ඇතිවෙන්නා වූ කතාවල්, චිත්තචෛතසික ධර්මයක්. ඒක නිසා එතනදි තියෙන්නේ දෘෂ්ටිය අගේ කරලා ඒ පැත්තට හැදිච්ච ලෝභසිතුවිලි පහළ වීම. ඒක තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චය කියලා කියන්නේ. ඔය එකක්. එතකොට ඒ අවස්ථාවේදී පහළ වෙන්නා වූ සිත්වල පහළ වෙන වීරිය ගතිය, ඡන්ද ගතිය, ඒ වගේම ඒක හැබැයි ප්‍රඥාව වැඩ කරන්නේ අකුසල ධර්ම අතර චිත්ත ගතිය ඒව තමයි මෙතන සහජාත ධර්ම හැටියට ඉදිරිපත් කරගන්නේ. අපි අද සාකච්ඡාවකුත් පවත් වෙන. එතකොටත් මේ පිමුතුන්ට යම්කිසි දෙයක් තියෙනවා අහන්න පුළුවන්. ඊළඟට අපි 6 වෙනි ධර්මය ඔය විශ්වඥා වාරය ඉදිරිපත් කරගනිමු. එතන තියෙන්නේ මෙහෙමයි. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ සාජාතාධිපති. ඒ තියෙන්නේ අකුසල ධර්මය අකුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට අධිපති වෙනවා ප්‍රධාන වෙනවා. මොකද්ද මේ අව්‍යාකෘතේ? අව්‍යාකෘත මෙතන වෙන්නේ අව්‍යාකෘත හැටියට කතා කරනවා විපාක සිත් ක්‍රියාසිත් රාතන් වහන්සේලාගේ සහ අපේ චිත්ත වීති වල වැඩ කරන ක්‍රියාසිත් ඊළඟට රූප ධර්ම ඊළඟට නිර්වාණය. හැබැයි මෙතනදී නිර්වාණය එහෙම අකුසල ධර්මයන්ට එහෙම අරමුණු වෙන එකක් නෙවෙයි. කුසල ධර්ම වලත් උපරිමේත උපරිම කුසල ධර්මයන්ට තමයි ඒක අරමුණු වෙන්නේ. එතකොට මෙතන අකුසල ධර්මයෝ ධර්මය අභ්‍යාකත ධර්මයට අධිපතිපත්‍යයේ පත්‍යෝ කියන තැන සහජාත ශක්තියෙන් තමයි ඉදිරිපත් වෙන්නේ ආරම්භන ශක්තියෙන් නෙවෙයි. අකුසල ධර්ම අතර තිබෙනවා සිත් 12ක්. ඒකේ වැඩ කරන්නා වූ චෛසික ධර්ම තිබෙනවා. ඒ චෛසික ධර්ම ඇත්ත වශයෙන්ම තියෙනවා මේ අකුසල ධර්ම වල වැඩ කරන අකුසල සිත් වල වැඩ කරන චෛසික ධර්ම තිබෙනවා 27ක්. 27 ඔක්කොම වෙන්නේ ඒකෙන් ටිකක් අයින් වෙනවා. එතකොට අධිපති ශක්තිය බලපාන අනිත් චෛතසික ධර්ම තියෙනවා චිත්ත ධර්මයේ තිබෙනවා මේ කියන්නා වූ වීරිය චෛතසිකය ඊළඟට චිත්තය කියන හිත ඊළඟට ඡන්දය අනිත් ඒවාට බලපෑමක් කරනවා බලපෑමක් කරනවා ඒ වගේම තමයි තව එකක් තිබෙනවා මේ ඔය රූප ධර්ම පහළ වෙනවා ඒවත් ආව්‍යාකෘත ධර්ම සමුදාය තමයි ගැනෙන්නේ. සහජාත ධර්මයට කතා කරන තැන. අපි හිතමු මෙහෙම මේ වෙලාවේ අපිට මොකක් හරි තරහක් ඇති වෙනවා. එහෙම නැත්නම් ලෝභයක් ඇති වෙනවා. අපි අපි හිතමු ලෝභයක් කියලා. ඒ ලෝභය ඇති වෙනකොට මේ අපේ ශරීරය අප තුල පහළ වෙනවා. ඒ හිතට සරිලන හිතට ගැළපෙන හිතත් එක්කම යම්කිසි රූප ආකාර විශේෂයක් අපේ ජීවිතයේ අපේ ශරීරය තුළ පහළ ඒවා හඳුන්වනවා චිත්තජ රූප කියලා. සිතින් හටගත්ත රූප. හැබැයි සිතින් හටගත්ත රූප වුණාට ඒවා කුසලවත් ඒවා අකුසලවත් නෙවෙයි. ඒවා අව්‍යාකෘත ධර්ම හැටියට තමයි මේ ධර්ම විග්‍රහයේ සැලකෙන්නේ. එතකොට මේ අව්‍යාකෘත ධර්ම හැටියට සැලකෙන මේ රූප ගොනුව පහළ වෙන්න ඉදිරිපත් තුනේ මොකද්ද? අන්න අර කියන අකුසල ධර්ම ටික. ඒක නිසා තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ කියලා කියන්නේ. තවත් තියෙනවා එකක්. එතන සඳහන් වෙන්නේ ඊළඟ වාරය අකුසලෝ ධම්මෝ අකුසලස්සච්ච අභ්‍යාකතස්සච්ච ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ සහජාතිපති සහජාත අධිපති. එතන වෙන්නේ දැනට පහළ වුණා අකුසල ධර්මයක්. එහෙම නැත්නම් පහළලා ගියා අකුසල ධර්මයක්. ඊට පස්සේ අකුසල ධර්මයකටත් ඊළඟට අව්‍යාකෘත ධර්මයකටත් දෙකටම මේ සහජාත ධර්මයේ හැටියට ඉදිරිපත් වෙලා ප්‍රත්‍ය වෙනවා. එතනදී වෙන්නේ මේ ඉස්සර වෙලා කිව්වා තනිකර අරගෙන අව්‍යාකෘත ධර්ම වලට වෙනම. දැන් අකුසල ධර්මයක් අකුසලයටයි අව්‍යාකෘතයටයි දෙකටම සම්බන්ධ කරලා කියනවා එක වෙලාවට අපේ හිතේ පවතින වූ නාම ධර්ම සමුදායටත් චිත්තචෛසික ධර්මයන්ටත් අනිත් එක තමයි ඒ එක්කම හටගන්නා වූ රූප ධර්මයන්ටත් දෙකටම බලපාන ආකාරය තමයි ඒ චිත්ත වීති වාරයෙන් මතු කරන්නේ සහ කියලා දෙන්නේ. මෙහෙම විග්‍රහයක් කරනවා අකුසලාධිපති සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං අධිපතිපච්චේන පච්චෝ කියලා කියන්නේ අකුසලාධිපති කියලා කියන්නේ අර අධිපති ධර්ම තුනෙන් ඡන්දයයි, වීරියයි, චිත්තයයි. ඡන්ද, චිත්ත, වීරිය කියන මේ තුන් දෙනා තමයි අකුසල අධිපති. මේ තුන් දෙනා යම්කිසි අවස්ථාවකදී අකුසලයක් හැටියට පහළ වුණට හිතක ඒ හිතේ ඔක්කොම ටික අධිපතියෝ නෙවෙයිනේ අනිත් ධර්මවලට චෛත්‍යක ධර්මවලට සහ ඒ චෛතසික ධර්මයන්ට සහජාත වශයෙන් ප්‍රධාන වශයෙන් අධිපති වෙලා පහළ වෙනවා වගේම ඒ වෙලාවෙම පහළ වෙන්නා වූ චිත්ත මේ චිත්තජ රූපයන්ටත් ඒක ඉදිරිපත් වෙනවා අධිපති ප්‍රත්‍යය බලපාලා. දැන් ශරීරයට දැනෙනවා නම් තරහක් ඇති වුණයින් පස්සේ යම්කිසි දැනෙනවා නම් යම්කිසි ධන ගතියක්, රස් ගතියක්, ඒ වගේම තේජෝ ගතියක් යම්කිසි අපහසු ගතියක් දැනෙනවා නම් ශරීරයට ඒ ශරීරයට දැනෙන්නේ නිකම්ම නෙවෙයි එතන ඒතනම පහළ වෙච්ච හිතක ද්වේෂසහගත හිතක බලය නිසා. ඒ රූප තමයි අපිට දැනෙන්නේ. ඒ චිත්තෙන් හදපු තද බල ගුරුසුගත රූප සමාවේ තමයි අපිට දැනෙන්නේ. ඒවා හැදුවේ අර ද්වේෂසහගත හිතේ තිබෙන්නා වූ ගතිය ඒක නිසා චිත්තජ රූපයි. ඒක ඒ චිත්තජ රූප ඒ ශරීරයේ දැනෙන දේවල් ඒව අව්‍යාකෘතයි. ඒ වගේම තමයි ඒ වෙලාවෙම ඒ හිතේ අර ඡන්දය, ඒ වගේම චිත්තය, ඒ වගේම අකුසල වීරිය, අකුසල ඡන්දය, අකුසල චිත්තය මේවා අධිපති වෙනවා. ඒ දෙක සිද්ධ වෙන ආකාරය තමයි මතු කරලා දෙන්න. අපි සාකච්ඡා කරනකොට තව ටිකක් අපි ඉස්සරහට ඇදලා ගමු. අද ගොඩක් මේ සාකච්ඡා කරන්නත් ඕනේ කියලා මතු කරා. අපි ඒකටත් මේ පින්වතුන්ට ඉඩ සලසලා දෙනවා. ඊළඟට තියෙනවා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් අධිපතිපච්චේන පච්චයෝ ආරම්මනාධිපති සහ ජාතාධිපති. දැන් මෙතනදී වෙන්නේ අකුසල ධර්ම නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ අව්‍යාකෘත ධර්ම. අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ ක්‍රියාසිත විපාකසිත රූප නිර්වාණ. අව්‍යාකෘත ධර්මයක් ඒ වගේම තවත් අව්‍යාකෘත ධර්මයකට අධිපති භාවයට අධිපති භාවයෙන් ආරම්මන භාවයෙන් අධිපති සහජාත භාවයෙන් ඉදිරිපත් වෙලා ඒකට බලය දානවා ඒ වගේම ඒකට ප්‍රතිශක්තියින් ඉදිරිපත් වෙන උපකාර වෙනවා. මෙතන දෙකක් කිව්වනේ. අව්‍යාකෘතය ආරම්මණයක් වෙනවා අව්‍යාකෘතය සහජාතක් වෙනවා. අපි ඉස්සර වෙලා මේකේ එකක් අරගමු. කොහොමද අව්‍යාකෘත ධර්මයක් තවත් අව්‍යාකෘතයකට මේ ආරම්මන ස්වභාවයේ වෙන්නේ කියලා. එතකොට ඒකෙත් තියෙනවා සසර දුකින් මිදිලා සම්පූර්ණම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන රාත් මාර්ගඵල ලබාගත් උත්මේ නම් ඒ රහත් මාර්ගඵල ලබාගත්තා වූ උත්මයා පහළ වෙන්නා වූ අනිත් සිතුවිලි ඔක්කොම ටික ක්‍රියාසිතුවිලි ඒකට කියනවා අපිට වගේම රහතන් වහන්සේලාටත් සිත් පහළ වෙනවා. හැබැයි වෙනස රහතන් වහන්සේලාගේ ඒ පහළ වෙන සිත් වල කුසල නිස්පාදනය කිරීමේ අபிසංස්කරණ ශක්තිය නැහැ. අකුසල නිස්පාදනය කිරීමේ අபிසංස්කරණ ශක්තිය නැහැ. ඒක නිසා කුසල වෙන්නේත් නැහැ. අකුසල වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා දානෙ දුන්නාට පින් සිද්ධ වෙන්නේ නැහැ. දානීය මේ පින්කම වෙනුවෙන් නිකන් ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙනවා විතරයි. ඊළඟට කොච්චර භාවනා කළත් උන්වහන්සේලාට පින් සිද්ධ වෙන්නේ කුසල් වැඩෙන්නේ නැහැ. මොන ධානයකට ගියත් මොන සමාපත්තියේ හිටියත් උන්වහන්සේලාගේ හිත්වල කුසල් වැඩ කරන්නේ නැහැ. ඊළඟට කොච්චර මිනිස්සෙකුට තරවටු කරලා අවවාදයක් කරත් උන්වහන්සේලාට පව් සිද්ධ වෙන්නේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අර ඒ වැඩේට ඒ කතාවට ඒ ක්‍රියාවට ඉදිරිපත් වෙන අර පෙර පරිදිම ඉදිරිපත් වෙච්ච සිතුවිලි මෙහෙම නැත්නම් චිත්තචෛතසික ගොන්නක් තියෙනවා. ඒවා ක්‍රියාසිත. ඒවා ක්‍රියාසිත. දැන් රහතන් වහන්සේ නමක් අපි හිතමු රූපයක් ගැන හිතනවා ගහක් ගැන හිතනවා ඒ ගහ කියලා කියන්නේ කුසලයක් නෙවෙයි ඒ ගහ කියලා කියන්නේ අකුසලයකුත් නෙවෙයි ඒ ගහ කියලා කියන්නේ කුසල අකුසල ශක්තියෙන්ගෙන් අයින් වෙච්ච එක්තරා විදියක අව්‍යාකෘත ධර්ම ස්වභාවයක්. රහතන් වහන්සේ නමක් ඒ ගහක් ගැන මෙනෙහි කරනකොට ඒ වෙලාවේ ඒ රහතන් වහන්සේට පහළ වෙන්නේ ක්‍රියාසිටනේ. එතකොට අරමුණු කරන්නේ අව්‍යාකෘතයක්. අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට බලපාන විදියයි ඔය ආරම්භන වශයෙන්. තවත් අපි මේ විදිහට ඉහළට ගිහිල්ලා ගමු. රහතන් වහන්සේ නමක් තමන් වහන්සේට ලැබිච්ච අර මේ මාර්ගසිත නෙවෙයි ඵලය මම මේ විදිහට අහවල් අවස්ථාවේදී මෙච්චර නිවන් සැප වින්දා මට මෙහෙම ඵලයක් ලැබුණා කියලා ඒ ඵලසිත පිළිබඳව අරමුණු කරනවා දැන් මේ රහත් වෙලා ඉවරයි අහවල් දවසේ මම මේ විදිහට සමාපatti මේ විදිහට හිටියයි කියලා ඔන්න අරිහත් ඵලය පිළිබඳව මෙනෙහි කරනවා. හිතනවා අරමුණු කරනවා. ඒ අරමුණු කරනකොට රාතන් වහන්සේට පහළ වෙන ඒ සිතුවිලි සාචෛත්‍යක ඒවා ක්‍රියාසිත. එතකොට ක්‍රියාසිතකින් ක්‍රියාසිතක් කියන අව්‍යාකෘත සිතකින් අර ඵලසිත අරමුණු කරනවා. එතකොට අව්‍යාකෘතයක් අව්‍යාකෘතයක් අරමුණු කරනවා. ඊළඟට නිර්වාණය. නිර්වාණ ධාතුව ඇවිල්ලා කුසලයක් නෙවෙයි. හැබැයි එක වෙලාවකට මේ මෙතන මෙහෙම එකකුත් තියෙනවා. ඔය සමහර තැන්වල සූත්‍ර දේශනාවල් වල කුසල ධර්ම කියලා කියන තැන නිර්වාණය ගැන අමතන තැන් තියෙනවා. හේකින් කියන්නේ නිර්වාණය හොයා යන මාර්ග වශයෙන්. ඒකෙන් මේ මේ නිර්වාණයම කියන එක පින් කියන එක නෙවෙයි. කුසල් කියන එක නෙවෙයි. ඒක ඇවිල්ලා ආරම්මණය වශයෙන් කුසල ධර්මයක් කියන එකයි. හැබැයි නිර්වාණයට පින් රැස් කිරීම අකුසල් රැස් කිරීම ඒක එකක් නෑ. ඒක අව්‍යාකෘත ධර්ම ස්වභාවයක්. අර එකක් තියෙනවා කිං කුසල ගවේෂී කියලා. ඉතින් ඒක නිසා එතනත් පටලවා ගන්නට යන්න හොඳ නෑ. දැන් මේ නිර්වාණය අරමුණු කරනකොට රහතන් වහන්සේට ඒ නිර්වාණය අරමුණු කරන්නේ මේ නිවන් අරමුණු කරන හිත්නේ කවදාකවත් පින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ අරමුණු කරන්නේ අව්‍යාකෘතයක් අව්‍යාකෘතය අරමුණු කරගෙන පහළ වෙන්නේ අව්‍යාකෘත ක්‍රියාසිට ඔන්න ඔය විදිහට ඔය ක්‍රියාසිට තිබෙනවා ඵලසිට අරමුණු කරන ඒවත් එක්ක චෛසික ධර්මය පහළ වෙනවා ආන්න ඒ විදිහට තමයි අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට බලපාන විදිහ අපි තේරුම් ගන්න. ඒ ආරම්මන වශයෙන් සහජාත වශයෙන් ගත්තොත් කුසලයක් නිසා ධර්මතා හතරක් වෙනවා. අකුසලයට යන්නේ ඡන්ද, චිත්ත, වීර්ය විතරයි. අකුසල ධර්ම ප්‍රත්‍ය වැඩ කරන්නේ ওই ධර්මතා විතරයි. ප්‍රඥාව ඇවිල්ලා අකුසලයක් නෙවෙයිනේ, කුසලයක් නේ. එතකොට රහතන් වහන්සේලාගේ හිත්වල පහළ වෙන්නා වූ ඒ ක්‍රියාසිට වල පහළ වෙනවා ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියලා. ධර්ම හතරක්. ඒව පහළ වෙනකොට ඒ වෙලාවෙම අනිත්‍යයිසික ධර්මයන්ට ඒ හතර දෙනාම බොහෝම අධිපති වෙලා බලපත් වෙලා ලීඩර්ෂිප් එකක් අරගෙන ඒ හතර දෙනාට අනුයාත වෙලා කටයුතු කරන්ට ඒව හදා ගන්නවා ආන්නයකට කියනවා සහජාත අධිපති භාවය කියලා. ඒකේ වාර කීපයක සඳහන් කරලා තිබෙනවා. ඒ තමයි අරහා පලං ගරුංකත්වා පච්චවෙක්කති. රහතන් වහන්සේලා අර තමන් වහන්සේලා වෙඳපු අරියත් ඵලයේ ගරු කරලා සලකන වෙලාවේ හිතන වෙලාවේ මෙනෙහි කරන වෙලාවේ මානසිකාර්යය පවත්වන වෙලාවේදී අන්න ආරම්මන වශයෙන් ඒක පහළ වෙනවා. පත්‍යුප්පන්න ධර්ම පහළ වෙනවා. අරමුණ ගරු භාවයටපත් වෙලා අධිපති වෙනවා. අරහා නිබ්බාණං ගරුකත්වා පච්චයකති. රහතන් වහන්සේලා නිර්වාණය උතුම් කොට සලකලා ගරු කරලා මෙනෙහි කරනවා. එතකොට උන්වහන්සේලාට පහළ වෙන්නේ ඔය ක්‍රියාසිට ආරම්මන වශයෙන් ගරු භාවයටපත් වෙන්නේ නිර්වාණය. ඵලසිට වලටත් එහෙමයි ඊළඟට නිර්වාණයටත් එහෙමයි. තව එකක් වෙනවා අපි අපිටත් පහළ වෙනවා සමහරලාට ඔය මේ මේ යම් යම් ක්‍රියාසිට. ඒ ඇවිල්ලා අර රහතන් වහන්සේලාට වගේ එකක් නෙවෙයි අර තියෙනවනේ ක්‍රියාසිට තුනක් තියෙනවනේ. හසිත උපාදේ නෑ. ඊට පස්සේ මනෝද්දාරික වශයෙන් අර අහේතුක සිත්වල තියෙනවනේ ක්‍රියාසිත තුනක්. ආන්නේ ඒක. ඊළඟට තියෙනවා විපාක අභ්‍යාකතා ක්‍රියා අභ්‍යාකතා අධිපති සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුත්ථානානං චරූපානං අධිපතිපච්චේන පච්චයෝ සහජාත භාවයේ කියනකොට විපාක හරි ක්‍රියා හරි සිතක් පහළ වෙනකොට ඒ එක්කම පහළ වෙන්නා වූ රූප ධර්මයන්ට සහ চৈতසික ධර්මයන්ට එතන පහළ වෙන්නා වූ ධර්මතා හතර ඡන්ද චිත්ත විරිය වීමංසා ධර්මතා හතර ඉදිරිපත් වෙලා අධිපති භාවයට පත් වෙනවා. මේක තමයි ඒ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට ක්‍රියාත්මක වෙන විදිය. දැන් අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් අධිපති පච්චේන පච්චයෝ කියන අටවෙනි එක අපි ওই විදිහට තේරුම් ගන්න ඕන. තව චිත්ත විචයක් තිබෙනවා ඒ තමයි අභ්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ ආරම්මන අධිපතිභාවය. අව්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චය. ඒක ටිකක් හරි අමුතුයි. අව්‍යාකෘත කියන සිතකට එහෙම නැත්නම් අව්‍යාකෘත ධර්මයන්ට අරමුණු වෙනවා කුසල ධර්මයක්. ඒ කොහොමද වෙන්නේ? ඒ කුසල ධර්ම මේ විදිහට හිතමු රහතන් වහන්සේලාට පහළ වෙන ක්‍රියාසිත ඊළඟට මේ අනිත් අවශේෂ රහත් නොවිච්ච උත්තමයෝ සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයෝ නිවන් අරමුණු කරනකොට පහළ වෙනවා ඵලසිත. කියන්නේ ඵලසිත කියලා කියන්නේ නිර්වාණය අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන සිත්. සෝවාන් ඵලසිත, සකදාගාමි, අනාගාමි ඵලසිත මේ මාර්ග සිත් හතරට පත්‍ය වෙනවා හේතු වෙනවා උපකාර වෙනවා මේ නිර්වාණය අරමුණු වීම වශයෙන්. ඒකේ විග්‍රහය අපිට සලකලා දෙන මෙහෙම සෙක්කා පලං ගරුංකත්ව අපච්ච වෙක්කති. යම්කිසි කෙනෙක් සෝවාන් භාවයටපත් වුනාම සකදාගාමී අනාගත තත්ත්වයටපත් වුණාන් පස්සේ මාර්ග සිත්තරේ නිර්වාණය අවබෝධ දැක්කා ඵල සිත්තරෙන් ඊට පස්සේ නිර්වාණය රස වින්දා ඊට පස්සේ ඒ නිර්වාණය රසවින්ද ඒ ඵලසිත අගය කරලා හොඳයි කියලා ඊළඟට පස්සේ මෙනෙහි කරන සාමාන්‍ය සිත් වලින් මෙනෙහි කරන දැන් ඵලසිතින්ම ඵලසිතක් මෙනෙහි කරන්න බෑ ඵලසිතින් කරන්නේ නිර්වාණය පැත්තට හැරිච්ච අව්‍යාකෘත ධර්මයක් අරමුණු කරන එක ඵලසිත අරමුණු කරන්න පුළුවන්කම තියෙන පස්සේ මේ සාමාන්‍යයෙන් කාමාවචර සිත් තියෙනවා කාමාවචර භාවයේ තියෙන කුසල් සිත් තියෙනවා ඒ කාමාවචර කුසල් සිත් අතෙන් පුළුවන් ප්‍රතිවේක්ෂා සිත් වලින් පුළුවන් මේ මේ ඵලසිත අරමුණු කරන්න ඒ වෙලාවේදී අර ඵල සෙක්කා පලංගරුම් කත්තා පත්‍යයකදී ඒ වෙලාවේදී මේ වර්තමානයේ පහළ වෙන්නා වූ සිත්වලට හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා අර ඵලසිත ඒ කියන්නේ ආරම්භක ධර්මයක් හැටියට. ඒතර කුසල ධර්මයේ තමයි ප්‍රත්‍ය ලබන්නේ. අව්‍යාකෘත ධර්මයේ තමයි ඵලසිත. ඊළඟට තියෙනවා සෙක්ඛා නිබ්බාණං ගරුකත්තා පච්චේපති. නිර්වාණය ගැන නිර්වාණය ඵලසිතින් නෙවෙයි නිකන් නිර්වාණය මෙනෙහි කරනවා. නිර්වාණය ප්‍රතිවේක්ෂා කරනකොට නිර්වාණය ශාන්ත ගතිය හිතනකොට දැන් අපි බණකට වුණත් කියනකොට නිර්වාණය ගැන කියනවනේ දැන් ඒක සෝවාන් වෙච්ච කෙනෙක් ඵල සිත උපදවාගත්ත කෙනෙක් කියනවා නම් ඒ වෙලාවට පහළ වෙන කාමාවචර නිවන් නිවන් පැත්තට ප්‍රතිවේක්ෂා කරන්නා හිත හැබැයි නිවන් මේ අරමුණු වෙන්නේ මේකට මේ කාමාවචර සිත් වලට ඵල සිත් වලට අරමුණු නමුත් ඒ ධර්ම ස්වභාවය මෙහෙමයි කියලා මෙනෙහි කරනකොට ප්‍රතිවේක්ෂණ සිත් පහළ වෙන්නේ එතකොටත් සිද්ධ වෙන්නේ අව්‍යාකට ධර්මයේ කුසල ධර්මයකට හේතු වෙන එකයි. තව තියෙනවා නිර්වාණය ගෝත්‍ර භූසිත ඊට පස්සේ මාර්ගසිත ඒවත් අධිපති භාවයෙන් ඒවා අරමුණු කරනකොට අධිපති ස්වභාවයෙන් ඒ ධර්ම වැඩ කරන ආරම්මන වශයෙන් තව එකක් තිබෙනවා අව්‍යාකත ධර්මයක් අකුසල ධර්මයකට ආරම්මන කෘත්‍ය වශයෙන් පත්‍ය ශක්තියෙන් ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා. අභ්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චයෝ ආරම්මනාධිපති. එතන තියෙන්නේ ආරම්මනාධිපති විතරයි. මේ කාරණයේදී අකුසල ධර්මයකට ඒ කියන්නේ අර අර කියපු අකුසල සිත් 12ට හේතු වෙනවා අව්‍යාකෘත ධර්මයක් මේ විදිහට අපි මේ රූප ගැන කතා කරා ලෞකික වශයෙන් රූප තිබෙන්නා වූ ධර්ම ටික ඔක්කොම අව්‍යාකෘතයි ඒවා අපේ හිතට සමහර ඒවා තියෙනවා මේ ඉන්ද්‍රිය ගෝචර රූපති වෙනවා. ඒ වගේම සමහර රූප තියෙනවා මනසට හසු කර ගන්න ඕනේ සමහර ඒවා රූප වුණාට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ. ඒ රූපයක් අරමුණු කරන වෙලාවේදී අපි හිතමු තරහයි තරහෙන් මොකක් හරි දෙයක් අරමුණු කරනවා රූප ස්වභාවයක්. ඒ රූප ස්වභාවය ගැන අරමුණු කරනකොට අපි හිතමු මෙහෙම මේ ඇඟේ රස්නියක් ඇති වෙනවා. ඇඟේ රස්නියක් ඇති වුණාම ඒක අපිට හරි පීඩාවක්. ඒ පීඩනය ගැන දැන් හිතින් අපිට තරහ යනවා. මොකද්ද මේ කියලා. එහෙම නැත්නම් සීතලක් හැදෙනවා. සීතල ගැන හරි අමනාපයක්. අසන්තෝෂයක් ඇති වෙනවා. අසන්තෝෂය කියලා කියන්නේ අකුසල ධර්ම. හැබැයි ඒකට අරමුණු වල හැටියට ඉදිරිපත් වෙන්නේ අර සීතල. ඒක අව්‍යාකෘතියක්. ප්‍රශ්නේ අව්‍යාකෘතියක්. ඔය වගේ රූපයෝම රූපයෝම අකුසල ධර්මයන්ට ඒ වගේම ලෝභ සිත් පහළ වෙන්න ඒ වගේම ද්වේෂ සිත් පහළ වෙන්න පහළ වෙනවා. තවත් අපි හිතුවොත් මෙහෙම කොහොමද අකුසල ධර්ම ලෝභයට ගණන් ගන්න? හොඳ ලස්සන දෙයක්. හොඳ රූපයක් ලස්සන දෙයක් රූපයක් හිත නෙවෙයි ආරම්මණය. ආරම්මණයක් අරගෙන අපි රූපමය ආරම්මණයක් රස විඳිනවා. රූපමය ආරම්මණයක් කියලා කියන්නේ අව්‍යාකෘතයක්. අව්‍යාකෘත ධර්මයක්. ඒක රස විඳිනවායි කියලා කියන්නේ තවත් හිතකින් ලෝභ කරනවා. ලෝභ කරන වෙලාවට පහළ වෙන්නේ අකුසල ධර්ම. ඒ අකුසල ධර්මයන්ට ආරම්මන වශයෙන් ඉදිරිපත් වෙන්නේ අව්‍යාකෘත ධර්මයක්. විග්‍රහයේ මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් විග්‍රහ පොඩි ටිකක් තියෙනවා චක්කුම් ගරුංකත්වා අස්සාදේති අබිනන්දති තං ගරුංකත්වා රාගෝ උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති තමා තුළ තිබෙන්නා වූ තමා තුළ තිබෙන්නා වූ ධර්මයක් රූපමය ධර්මයක් අර අරමුණු කිරීම වශයෙන් අව්‍යාකෘත ධර්මයක් අරමුණු කිරීම වශයෙන් මේ පහළ වෙන විදිය. මෙතන තියෙන්නේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ චක්කුන් ගරුන් කත්තා අස්සාදේති අභිනන්දති කියන තැන මේ චක්කුව කියලා කියන්නේ අර ඉස්සෙල්ලා කියපු විදිහේ රූපයක් අරමුණු කිරීම වශයෙන් වගේ නෙවෙයි මේක අව්‍යාකෘතයක් තමයි හැබැයි මේක විපාක රූපමය අව්‍යාකෘතයක් චක්ෂුව කියලා කියන්නේ ඇහැ කියලා කියන්නේ විපාක හැටියට පහළ වෙච්ච අව්‍යාකෘතියක්. මේ විපාක අව්‍යාකෘතියවත් ඇහැ අනේ මගේ ඇහැ අනේ මගේ කන අනේ මගේ ශරීරය දිව අනේ මගේ නාසය කියලා මේවා හොඳට සංසන්දනය කරවැසි බැලීම් වශයෙන් හරි ආත්ම දෘෂ්ටිය දාලා බැලීම් වශයෙන් හරි ඒකට ආස්වාදනීය වශයෙන් ඇලිලා බැඳිලා යනවා. ඒ ඇලී බැඳී යන අවස්ථාවේ පහළ වෙන ඔක්කොම ටික අකුසල්සිත. හැබැයි ඒ අකුසල්සිත වලට ඒ අකුසල් සිත් වලට අරමුණු වෙන දේවල් සියල්ලක්ම අව්‍යාකෘතයි. ගෝචර රූපත් අව්‍යාකෘතයි. මලක් සද්දයක්, ගන්ධයක්, රසයක් ඔක්කොම අව්‍යාකෘතයි. ඒවා අරමුණු කරන්නා වූ ద్వාර වශයෙන් තිබෙන දොරටු ප්‍රසාදය අව්‍යාකෘතයි. ඒක නිසා අව්‍යාකෘත ධර්මයක් අකුසල ධර්මයකට ප්‍රත්‍ය වෙන ආකාරය අධිප ආරම්මන භාවයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය අපි ওই විදිහට තේරුම් ගන්න ඕන. අභ්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චයෝ ආරම්මනාධිපති. ආරමුණු වීමසේ. දැන් අද දවසේ මම මෙන්න මේ කරුණ ටික කියලා දුන්නා. වීති හයක් කිව්වා. අධිපති ප්‍රත්‍ය යටතේ වාර තිබෙනවා 10ක්. ගිය සතිය අපි හතරක් කිව්වා. ඒ කුසල ධර්මයක් කුසල ධර්මයකට කුසල ධර්මයක් කුසල ධර්මයකට කුසල ධර්මයක් අව්‍යාකෘතයකට කුසල ධර්මයක් කුසල අව්‍යාකෘත දෙකට කොහොමද පත්‍ය ශක්තිය යොදන්නේ කියලා. අද කතා කළේ වීති 6යි. ඒ වීති 6 අකුසල ධර්මයක් අකුසල ධර්මයකට අධිපති වෙන විදිය අකුසල ධර්මයක් අව්‍යාකෘතයකට අව්‍යාකෘත ධර්මයකට ප්‍රධාන වෙන විදිය අකුසල ධර්මයක් අකුසල අභ්‍යාසක දෙයකටම වෙන විදිය උපකාර වෙන විදිය පත්‍ය වෙන විදිය ඊළඟට අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘතයකට අධිපති වෙන විදිය අව්‍යාකෘතයක් කුසලයකට අධිපති වෙන විදිය අව්‍යාකෘත ධර්මයක් අකුසලයකට අධිපති වෙන විදිය. මේ තමයි මේ විසර්ජන වාර 10 යන පිළිවෙල. අපිට මේ භාවනාවක් හැටියට උනත් මේ ප ဋ ාණේ මේ ගුණය හොඳට හිතන්න පුළුවන්. තමන්ගේම ඇහැ ගැන හිතනකොට හොඳයි කියලා ගන්නකොට තමන්ගේ ඇහැ කියලා ගන්නකොට පහළ වෙනවා. ඒ හිතේ මොකද්ද තියෙන්නේ? අරමුණ මොකද්ද? අරමුණ අව්‍යාකෘතයක්. හිත ඇවිල්ලා අකුසල ධර්මයක්. ඊළඟට මේ කුසල හැටියටත් ඕක මෙනෙහි කරන්න පුළුවන්. ඒ තමයි විදර්ශනා කරන්නත් පුළුවන්. විදර්ශනා කරනවා මේක ඇහැ අනිත්‍යයි. ඇහි තිබෙන්නා වූ ස්වභාවය මෙහෙමයි කියලා මෙනෙහි කරන්න ගියොත් එහෙම එතනදි පහළ වෙන්නේ අර අව්‍යාකෘත ධර්මයක් හරහා අව්‍යාකෘත ධර්මයක් හේතුවෙන් කුසල ධර්ම පහළ වීම. ওই විදිහට අපිට මේ ළඟ තිබෙනා වූ දෙයක ගැට ගහලා ගැට ගහලා මානසිකාරය තුළින් බැලීමේ හැකියාව තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ විශාල ඥානයකින් විශාල ප්‍රඥාවකින් ඒ විශාලත්වය කියලා කියන්නේ සූක්ෂම වෙච්ච බොහෝම සියුම් විනිවිද විනිවිද විනිවිද යන්නා වූ සිතකින් ඥානයකින් ප්‍රඥාවකින් මේ ධර්ම එක එකක් පාසා එක එකක් පාසා හොඳට හසුරවලා දැක්ක බැලුවා. උන්වහන්සේට හොඳට තේරුණා. වැටහුණා. ඒ වගේම උන්වහන්සේගේ ළඟම හිටපු ශ්‍රාවක ස්වාමීන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ වැඩිම ඔය ධර්මයන්ගේ තිබෙනා වූ සියුම් තත්වයක් තත්වයන් පරික්ෂා කළ බැලීම. උන්වහන්සේට හොඳට තේරෙනවා. අපිට අද කතා කරන්න තිබෙන්නේ උන්වහන්සේලාගේ ඒ ඥාණයෙන් හිතින් දැකපු දැනගෙන සටහන් තියපු ඒවා. ඒ නිසා මේ ධර්මය තේරුම් ගැනීමට ඒ වගේම අපිට අහන්ත සාකච්ඡා කරන්න අවස්ථාව සැලසුණා. තෙරපිනක් කුසලයක් ධර්ම විපාක කර්ම විපාකයක් මේ ධර්ම මාර්ගයේ සාකච්ඡා වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් ඇසීම් වශයෙන් හිතීම් වශයෙන් හිත පවත්වාගෙන ගොස් අපි හැම දිනාටම සංසාර දුකින් මිදිලා මේ ධර්මත් අවබෝධ කරගෙන සසර දුකින් මිදී නිවනින් සැනසෙන්න ලැබේවා මේ ධර්මය ඇසීම හිතීම මානසිකාරයේ ඒ සඳහා ප්‍රතිපදාවක් වේවා අපි හැම දිනාටම නිර්වාණ ධාතුව ඊතා ඉක්මනින් අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සිරුවන් සරණයි සත් සත් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ කල්යාණ මිත්‍රෙන් සූදානම් වෙනකන් මම ප්‍රශ්නයක් ඇටියට ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ අර නිබ්බාණං ගෝත්‍රභූස අධිපතිපච්චේන පච්චෝ කියන තැනදී ඇත්තටම ගෝත්‍රභූසිත කියලා කියන්නේ ඒ මාර්ග චිත්ත වීතියේ එන සෝවාන් මාර්ග චිත්ත වීතියේ පහළ වන අවසාන කාමාවචර සිත හැටියටයි දැනගෙන ඉන්නේ. එතකොට දැන් මෙතනදී මේ කාමාවචර සිතකින් නිර්වාණය අරමුණු කරනවද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න සම්මාත තෙරුවන් සරණයි. ඒක මහත්තයා මේ ගෝත්‍රබු කියන එක ඇවිල්ලා මේ සමහර අය කාමාවචර කියලා කියන්න පුළුවන්. හැබැයි මේක මේ නිර්වාණය සලකුණු කරන හිත. මේක මේක නිර්වාණ මාර්ගසිත තමයි ඉස්සෙස්සර වෙලාම නිර්වාණය දකින්න හිත කියලා කියන්නේ මාර්ගසිතට නිර්වාණය මෙන්න මේකයි කියලා ලකුණක් තියෙන හිත තමයි ගෝත්‍ර වූ හිත කියලා කියන්නේ. ඒක නිසා මේ මේක ඇවිල්ලා ෆුල් කාමාවච හිතකුත් නෙවෙයි. නිබ්බාණං ගෝත්‍ර බුස්ස අධිපතිපච්චේන පච්චයෝ මේ මෙතන තියෙන්නේ නිර්වාණ ධාතුව ගෝත්‍ර භූ කියන මාර්ගසිතට කලින් සිතට ආරම්මන ස්වභාවයක් ඇති කරලා දෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මහත්ය ඒක මේ ඒක මාර්ගසිතේම ගෑවිච්ච වගේ හිතක් ඒක. මාර්ගසිතේ ගැවිච්ච වගේ හිතක් ඒක මේ නිර්වාණය ඇත්ත වශයෙන්ම නිර්වාණේ කාමාවචර සිත් වලින් අරමුණු කරන්නේ නැහැ. නිර්වාණේ කාමාවචර සිත් වලින් අරමුණු කරන්නේ ඵලසිත ඉස්සෙල්ලා විඳපු ඉස්සෙල්ලා යම්කිසි ඵලසිතක් හදාගත්ත කෙනෙක් නිර්වාණය අවබෝධ කරගත්ත කෙනෙක් ඵල සමාපත්තියකට සමවැදෙන නිර්වාණය අරමුණු කරමින් හිටපු වෙලාවක වෙච්ච දෙයක් පස්සේ වෙනෙහි කරන්න පුළුවන් කාමාවචර පිටකේ. හැබැයි මේක මේ ලෝකෝත්තරයට කියලා ඉස්සර වෙලාම නිර්වාණය සටහන් කරන සිත. හැබැයි නිර්වාණය දකින්න එකක් නෙවෙයි. කෙලෙස් නැසන එකකුත් නෙවෙයි. ඒක නිර්වාණය කාමාවචරයේ කාමාවචර වෙන්නේ මේ මහත්යා මේක හරි හරිම සියුම් තැනක් කාමාවචර සිත්වලින් කාමාවචර දේවල්ම අරමුණු කරනවා ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම ආදී දේවලුත් කාමාවචර සිත්වලින් ඒ කියන්නේ අනිත් යුක්තිය කියලා කියන එක ඇවිල්ලා මේ සංකත ධර්මයක තිබෙන හැඩක්නේ. අනිත්‍ය විනාශ වීමයි. දුක්ඛ ස්වභාවය කියලා කියන්නේ මේ සංකත ධර්මයන්ගේ තිබෙන යම්කිසි ආකාරයක් අනාත්මය කියන්නේ සංකත ධර්මයක තිබෙන ආකාරයක් එතකොට ඒ ආකාර ඔක්කොම දකින්නේ බලන්නේ කාමාවචර සිත්තරින්මයි ඒක කවදාකවත්ම ලෝකෝත්තර සිතකින් නිර්වාණය අරමුණු කරන හිතකින් කරන්න බෑ. ගෝත්‍ර භූසිත ඔය වැඩේ කරන්නේ නැහැ. ගෝත්‍ර භූසිතින් කවදාකවත්ම සංස්කාරයක අනිත්‍ය බලන්නේ නෑ දුක බලන්නේ නෑ ඒක නිසා මේක තියෙන්නේ නිර්වාණය පැත්තට හැරලා. ඒක නිසා ඒක මේ සමහර වෙලාවට කියනවා උපරිමය කියලා මේක හැබැයි ලෝකෝත්තර නොවන්නා වූ ලෝකෝත්තර සිතක්. ඒ විදිහට තේරුම් ගන්න තියෙනවා. ඒකෙන් මාර්ග චිත්ත වීතියේදී අපි ගත්තොත් එහෙම ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් තමයි මුලින් අපි පරිකර්ම උපචාර අනුලෝම විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඒ තුනේ තමයි අර අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්මය හෝ ප්‍රකට වෙමින් පවතින්නේ ඊට පස්සේ ගෝත්‍ර භූසිතින් නිවන පැත්තටම ඔව් හැරෙන ගතියක් වගේ ගෝත්‍ර භූසිත තමයි ඉස්සරලාම නිවනේ ගැටෙන්නේ ඊට පස්සේ නිවනේ සලකුණු කරලා දීලා ගෝත්‍ර භූසිතට බෑ කෙලස් නසන්ත නිවනේ රස විඳින්නට නිවන මෙන්න මෙහෙම එකක් මෙතන තියෙනවයි කියන විතරක් මාර්ගසිතට නිකන් උලුප්පල දෙනවා එච්චරයි හොඳයි ස්වාමීන් වහන්සේ තව කෙටි ප්‍රශ්නයක් යොමු කරන්න ඊට පස්සේ මානසිකාර යන විශ්ෙන්ට යොමු වෙන්නම් ස්වාමීන් වහන්සේ විපාකාභ්‍ය කතා ක්‍රියාභ්‍ය කතා අධිපති සම්ප්‍රයුක්තකානං කන්දාන චිත්ත සමුත්ථානංච රූපානං අධිපති පච්චේන පච්චයෝ කියනකොට එතෙන්දී ඕනෑම විපාක ද කොහොමද ස්වාමීන් වහන්සේ දැන් ක්‍රියා කියනකොට දැන් අපේ අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ අර හේතුක ක්‍රියා සිද්ධ එන්නේ එහෙමත් නැත්නම් එතන කොයි විදිහට දෙන්නේ කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. විපාක අභ්‍යාකතා කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපේ භවංගය ගැන හිතන්නක බලන්න. භවංගේ විපාක අභ්‍යාකතාවයයි ඊළඟට ක්‍රියා අභ්‍යගතා දෙකම අභ්‍යගතා අධිපති සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුත්ථානාංච රූපානං අධිපති පච්චේන පච්චෝ මෙතන තියෙන්නේ අර ඔක කෙනෙකුට පටලවෙන්න පුළුවන් ආරම්මණයට පටලවෙනවක මේක සහජාතයි සහජාතය කියලා කියන්නේ අපි විපාක විපාකයක් විපාක සිත් පහළට මේ භවංග සිත් පහළ වෙනවනේ. අපිට නිින්ද ගිය වෙලාවක වුණත් භවංග සිත් ස්වභාවයෙන්ම විපාකයි. ඒ විපාක සිත්වල සහ ක්‍රියාසිත්වල පහළ වෙන්නා ඕ චිත්තචෛතසික ගොන්නක් තියෙනවනේ. ඒකට අයිති වෙනවා අර හසිතුප්පාදය. හසිතුප්පාදයයි අනිත් ක්‍රියාවලුත් අයිති වෙනවා. හැබැයි සිත් ගොන්නේ තිබෙන්නා වූ ඒ සිත් ගොන්නේ ක්‍රියාවේ විපාකයේ තිබෙන්නා වූ සිත් ගොන්නේ තිබෙන චෛතසික ගොන්නේ තිබෙන්නා වූ ඡන්දය, චිත්ත, විරිය, වීමංසා කියන දෙයක් කියවෙනවාද ඒ ධර්මය. ඔක හතරම ඉන්නේ නැහැ. හතරම ඉන්නේ එකක් හෝ වේවා එතන තියෙනවා නම් අනිත් ධර්මයන්ට සහජාත වෙනවා. අපි නිදාගත්ත වෙලාවක ඇඟේ පහළ වෙනවා ඒ භවංග සිතට ස්වરૂපයෙන් යුක්ත වෙච්ච නිකන් අමුතුම විදිහේ දුර්වල පහේ රූප ස්වභාවයක් පහළ වෙනවා. ඒවත් ඇවිල්ලා අර විපාක ස්වභාවයක විපාක සිතට සරිලන විදිහකට තමයි පහළ වෙන්නේ. ඒවත් ඇවිල්ලා සහජාත ධර්ම තව එකක් තියෙනවා පටලවා ගන්න හොඳ නැහැ බලන්න විපාක අභ්‍යාකතය කියලා කිව්වන් පස්සේ චක්කු විඥානය විපාකයි සෝත විගාන જીවහා කාය විඥානත් විපාකයි. ඒකෙදී කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මෙහෙම එතනදී මේ ඇයි ඒව හැම එතන සලකන්නේ නැත්තේ කියලා වැඩිපුර බලන්න මෙහෙම විපාක එතන තියෙන්නේ කරුණු ටිකයි තියෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර ඔච්චරනේ තියෙන්නේ එතකොට එතන තියෙනවාද ඡන්දය නැහැ එතන තියෙනවාද වීරිය නැහැ එතන තියෙනවාද විමර්ශාව නැහැ එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතේ ඒක ඇවිල්ලා මේ එහෙමනම් ඒක අධිප සහජාත වැඩේ කෙරෙන්නේ නැති එකක් කියලා. ඒ සිත තියෙනවා. චිත්තාධිපති තියෙනවා. අනිත් අවස්ථාවලදී අපි හිතමු මේ අහේතුක ගොඩේ තිබෙනවානේ ක්‍රියාසිත තුනක්. ඒ වගේ ගිහිල්ලා බැලුවෙන් පස්සේ යම් කිසි තැනක ඡන්දේ තිබෙනවනම් අනිවාර්යයෙන්ම හිත තියෙනවනේ ඡන්දේ තිබෙනවා නම් යම්කිසි හිතක වීරිය තිබෙනවා නම් යම්කිසි හිතක විමර්ශාව තිබෙනවා නම් ඒක එතනදී අධිපති ස්වභාවයේ ක්‍රියාත්මක වෙනවා. හතරම ඕනේ නැහැ. එකක් හරි දෙකක් හරි තුනක් හරි. ඇද්ද? එතනදී විපාකයක සහජාත භාවයෙන් ඉදිරිපත් වෙනවා. ක්‍රියාව ක්‍රියාසිත වලට සහජාත භාවයෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම රූප ධර්මයන්ට සහජාතභාවයෙන් ඉදිරිපත් වෙනවා. ඒ විදිහටයි ඔක ගලපන්න ඕනේ. එතනදී විශේෂයෙන්ම දැන් මෙතන අධිපති කියන එක තමයි මේ මතක් වුනේ සාමාන්‍ය විපාක ක්‍රියාවලට වඩා හරියට ඵලසිත විපාක අභ්‍යාකට ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ අරහත් ඵලසිතේ චිත්තේ වගේ ගත්තොත් ඒවා විපාක අභ්‍යාගත වෙනවා ඒ වගේම රහතන් වහන්සේගේ ක්‍රියාසිට ගත්තොත් අනිවාර්යයෙන්ම වෙනවා වෙනවා ඒ කියන්නේ එතන තියෙනෙත් එතන තියෙනෙත් ඒ විපාක තියෙනවා එතන තියෙනෙත් උන්වහන්සේලාගේ විපාකක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා එහෙමයි සේවල් සම්මතන අවසර ස්වාමීන් වහන්සේ ආර් කලින් ජයන්ත මහත්තයාගේ ප්‍රශ්නේදී අධිපති භාවයෙන් මේ සහජාත වශයෙන් ආවට අධිපතියෙන් භාවය හැමතිස්සෙම එන්නේ නැහැ වගේ එකක් තමයි තේරුනේ. ඒකෙදි සමහර සිත්වලට මේ සහජාත වශයෙන් ඉදිරිපත් වුණාත් අධිපති භාවය එන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ඒකට දැන් සාමාන්‍ය වීතියකුත් නැහැ. අකුසල ධර්ම කුසල ධර්ම වලට අධිපති භාවයෙන්පත් වෙන. ඒ කියන්නේ අකුසල ධර්ම වල අර අධිපති භාවය එන්නේ නැති නිසා ඒ වගේ මේ මේකක් ඇවිල්ලා නැත්. ඒ වගේ දැන් හැම දැන් මාතෘකා 10ක් තියෙනවා 10 දී අර අකුසල භාවය අකුසල හිතක් කුසල හිතකට අධිපති භාවයෙන් සහජාත අධිපති භාවයෙන් එන තත්ත්වයක් නැත්තේ මම හිතේ අර අධිපති භාවයට මේ සහජාත වශයෙන් ඉදිරිපත් වුණත් අධිපති භාවයට එන්නේ නැතුව ඇති කියන එක මේ එහෙම බලද්දි හැම හිතකම ඡන්දචිත්ත තිබ්බට මේ සහජාත වශයෙන් ඉදිරිපත් වුණාට අධිපති භාවයට එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුණා ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. ඒකේ තියෙන්නේ අපි ගත්තා මේ ඔය විග්‍රහ විස්තර කරනකොට අපිට ලැබෙනවා හොඳ ලස්සන කියමනක් කියලා. ඒ තමයි රාගං ගරුං කත්වා. රාගං ගරුං කත්තා අස්සාදේති අභිනන්දේ. එහෙම ගරු කරලා සලකන වේලාවක තමයි ඒක වෙන්නේ. ඔය මහත්යා කියපු තැන අකුසල ධර්මයක්. එහෙම නේද කිව්වේ? මට හරියට මේක අහුන්නේ නමුත් ඇහුණා. ස්වාමීන් වහන්සේ මෙහෙම අකුසල දැන් අකුසලයක් කුසලයකට අධිපතිභාවයෙන් ප්‍රත්‍ය වෙන ඇයි ආ අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චෝ කියන්නේ ඒතර නේද? ඔව් ස්වාමීන් වහන්සේ මේක නැහැ නේද? එහෙම මේ තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ මේ අකුසල අකුසල ධර්මයක් අකුසල ධර්මයක් අකුසල ධර්මයකට අධිපතිපත්‍ය වෙනවා. අකුසල ධර්මයක් කුසල ධර්මයකට ස්වාමීන් වහන්සේ. අකුසල ධර්මයක් කුසල ධර්මයකට. මෙහෙම තියෙන්නේ කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස්ස තියෙනවා කුසලෝ ධම්ම අකුසලස්ස ධම්මස්ස තියෙනවා අකුසලෝ ධම්මෝ අභ්‍යකටස ධම්මස්ස කියලා කියනවා එහෙම සඳහන් කරන්නේ නැහැ ඒ කියන්නේ මහත්යා කියන්නේ ඔය අකුසල ධර්මයක් කුසල ධර්මයකට වෙන්නේ නැත්තේයි කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි අනේ ඒ එහෙම එහෙම මාතෘකාව නැත්තේ ඇයි කියන එක. ආ. මේක දක්වලා නෑ ඒක. අකුසල ධර්මයක් ඒක ගරු කරලා කුසල ධර්මයකින් එහෙම දැන් අපි මෙහෙම හිතුවොත් ඕක මෙහෙම එතකොට ප්‍රශ්නේ निराකරණය වෙයි කියලා මට හිතෙනවා. අපි හිතුව මෙහෙම අපි සතෙක් මරනවා. සතෙක් මරලා ඒ සතා මැරීම මට තරහක් ආවා ඊට පස්සේ තරහින් මම මේ මස් කණ්ඩ හරි මොකක් හරි එකකට සතුටකට හරි මම මේ සතා මැරුවා. සම්පූර්ණ මේක අකුසලයේනේ. එතකොට ඒ අකුසලයේ පස්සේ පස්සේ ඒක මම අකුසලයකින් නම් අනේ මං අරාපේ කොහොඳයි කියලා මේ පුළුවන් සතුට වෙන්න. ඒක ගරු කරන්න. ආ කොහොම හරි කමන්නේ. එතකොට අකුසලයට හේතු වෙනවා. හැබැයි එතනදී ඒ අකුසල සිතින්ම අර ඉස්සල්ලා කරපු සත්ත්ව ඝාතනය ටිකක් අගේ කරලා වැඩි කරලා ගරු කරලා හිතන ගතිය තියෙනවා. මේ හැබැයි කුසල සිතකින් නම් මේ මං කරපු දේ හොඳයි මේක කුසලයක් කියලා හිතන්න බෑ. කුසල සිතකින් ගරු කරලා අකුසලයක් ගන්න බෑ. ඒක නිසා අපිට පැහැදිලි තේරෙනවා කුසල සිතකට අකුසල් සිත ගරු කරන කුසල් සිත පහළ වෙන්නේ නැති නිසා අකුසලෝ ධමෝ අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේනේ කියන්නේ අකුසලෝ ධම්ම කුසලස්ස ධම්මස්ස අධිපතිපච්චේ කියන එක කියන්නේ නැහැ. හැබැයි ඕම කියනකොට කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මෙහෙටෙන්න පුළුවන්. එහෙමනම් අකුසල ධර්මයක් අපි කරපු පාපී දෙයක් අපි විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. එතකොට ආරම්භන භාවයේ තියෙනවා. හැබැයි විදර්ශනා කරනකොට මෙහෙම කරන්නේ මේක හොඳට අල්ල ගන්න ඕනේ මේක කොහොම හරි අනිත්‍යයි මේක ඒක මේක කොහොම අනිත්‍යම අනිත්‍යයි කියලා එහෙම සලකන්නේ අකුසල ධම්මෝ ඒක නිසා අකුසල ධර්මයක් කුසල ධර්මයකට ගරු ගරු වෙන්නේ නැත්තේ ආන්නේ ඒක නිසා. අකුසල ධර්මයට නම් අකුසල ධර්මයේ ගරු වෙනවා. අකුසල ධර්මයක් කුසල ධර්මයකට ගරු වෙන්නේ නැත්තේ ඔන්න ඔය කාරණේ නිසා. තේරෙනවා සමහරවස මේ ඒකේදී මාත් හිතුවේ ඒක තමයි අර ඒ කියන්නේ එතකොට කුසල ධර්මයක් දැන් කම් පරිචිත විඥාන තියෙන එක මේ ශාවිනාශ කෙනෙක් හරිය මේ ඒ මාර්ගඵල මේ කව හරි කමන්නේ ඒ අර අකුසල හිතක් මේ කාගේ හරි වෙන හිතක් දැනගන්නකොට හරි ඒ හිත අගය කරගන්න බැරි අවස්ථාවක් වගේ එනවනේ කොහොමද එතකොට ශාවිනාශ ඒ ඡන්දචිත්ත විරි විමර්ශා වගේ මේ ධර්ම එතන තිබ්බත් ඒක අධිපති භාවයෙන් ඒක මේ පත්‍ය මේ මේ පත්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි එතකොට තේරුම් ගන්න තියෙන්නේ. ඔක්කාරු වෙන්නේ නැහැ කියන එකයි. ඒක අර කලින් ඒකට කලින් අහපු ප්‍රශ්නේදී අර ගෝත්‍රභූ ගැන සිත ගැන අපි කතා කරන්නේ මාර්ග හිතවලට කලින්. හැබැයි ස්වාමීන් ඕකම ධාන වලට කලිනුත් අපි කතා කරනවා ගෝත්‍රභූ සිත ගැන. එතකොට එතන ගෝත්‍රභූ සිතයි මාර්ග හිතවලට කලින් තියෙන ගෝත්‍රභූ සිතයි පටලනු ගන්න කොහොමද ස්වාමීන් දැන් මෙතනදී දැන් ඇත්තටම මේ මාර්ග හිතකට කලින් හිතන්න පුළුවන් මේක නිවන ළඟ තියෙන නිසා ඒ ගෝත්‍ර භූහිත මේ අගය කරලා මේ කරු කරලා ගන්න පුළුවන් කියන එක. අතන අතන ඒ ගෝත්‍ර භූහිතත් අගය කරන්න පුළුවන් ධානයකට කලින් කියන එක. ඒතර ඒක ඒක නිවන ළඟ මේ නිවනත් එක්ක ළඟින් යන සිතක් නෙමෙයිනේ අර ධාන අවස්ථාවේදී තියෙන්නේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නේ? ඒක මොන ගෝත්‍ර භූහිතද මේ මෙතන සඳහන් වෙන්නේ ධාන හිස් වලට කලින් ධාන වලට කලින් එන ගෝත්‍ර භූහිත එතකොට මේකයි දෙකේ අතර වෙනසක් තියෙනවද කියන ප්‍රශ්නේ එතකොට මතුවෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව්. එහෙම වෙනසක් තියෙනවා. ඒකේ තියෙන්නේ අපි හිතමු ප්‍රථම ධානයේටපත් වෙනා වූ කෙනාට ප්‍රථම ධානයේටපත් වෙන එක්කෙනාට තිරෙනවා ඉස්සර වෙලාම යා සාමකාමී වූ කාමාවචර කුසල් සිත් වලින් තමයි ධාන ආරම්මණයක් හසුරුවන්න. මෛත්‍රිය හෝ වේවා ආනාපාන සතිය හෝ වේවා මොකක් හරි ඒ එකක් එයා කුසල් සිතකින් තමයි ඔක හසුරුවන්නේ. ඒ කියන්නේ කාමාවචරයි. ඒ කාමාවචර කුසල් සිත වුණාට ඒ කුසල් සිතේ මේ ඒ වෙලාවට කිට්ටු කරනකොට නීවරණ නැහනේ. ඊට පස්සේ තමයි ඇති වෙන්නේ ඒ කාමාවචර සිත් වලින් තියෙන ලයින් එක නැති කරලා හොඳම හොඳ ස්පිරිට් රූපාවචරයකට හසුරුවන්ට ආරම්භණය ලබා දෙන්න. ඒකේ යන වීතියේ අර පරිකර්ම කියලා කියන්නේ කාමාවචර පරිකර්ම උපචාර කියලා කියන්නේ කාමාවචර. හැබැයි කිට්ටුයි ධානයේට අනුලෝම කියලා කියන්නේ හොඳම හොඳ කාමාචර සිතකින් අරමුණු කරන ඒ අරමුණ හැබැයි ගෝත්‍රභූ කියන එතනදී අර තවදුරටත් එයාට කාමාචර වෙන්නේ එයා එතනින් ගෝත්‍රභූහිත කියලා කියන්නේ ඊළඟට පහළ වෙන්නා වූ ධානය අරමුණු කරන ධාන අය මේ කියන්නේ මහාංගිත භාවයට පත් කරන තැන සලකුණු කරලා දෙන්නා එක තමයි එතනදි කරන්නේ. ඒක ලෝකෝත්තර නෙවෙයි. ඒක ධානයකට සම්බන්ධ ගත්තාන් පස්සේ ඒක කලින් තිබිච්ච தත්වයෙන් මිදිලා ඉස්තර වෙලාම ඊළඟට පස්සෙන ඊළඟට ඔන්න දැන් ධානය එනවා කියලා ධානයේ தත්ත්වේ සටහන් කරලා දෙන්නා එක තමයි එතනදි ගෝත්‍ර භූ කියලා කියන්නේ. මම හිතනවා මේක වැටහෙන්න ඇති කියලා. ඒකට ස්වාමීන් වහන්සේ දැන් අර දැන් ගෝත්‍ර භූහිත අර අතනදී අපි දැන් චිත්ත විතයක් අර භවීති වල කතා කරන්නේ මේ ගෝත්‍ර භූහිත අපි මේ මේ ගරු කරලා සලකනවා කියන. ඒතර මේ දෙකම ගරු කරලා සලකන එකක්ද තියෙන්නේ නැත්නම් අර මාර්ග හිතර කලින් තියෙන ගෝත්‍ර භූහිතද මේ ගරු කරලා සලකන්නේ වගේ එකක්ද තියෙන්නේ සාමාන්‍යයෙන්. මෙතන කියන්නේ මහත්තයා ගෝත්‍ර භූහිත කියලා කියන්නේ නිර්වාණය සලකන එක. අර ගෝත්‍ර භූහිත නෙවෙයි. මේක නිර්වාණය සලකන එක. නිර්වාණ නිවන් පැත්තට ගියේ හිතයි. ඒකයි මේ කියන්නේ. හරි සාමනස බොහොම බොහොම පින් හොඳට තියෙන ඒකේ දැන් සාමාන්‍ය මාර්ගඵලලාභියෙක් කිමකද සෝහානට වෙලා තිබ්බනම් ඒ ඒ සෝහාන වෙන පුද්ගලයා අනිවාර්යෙන් මේ ගෝත්‍ර භූහිත කියන එක දැනගෙන තියෙන්න ඕනේ වගේ එකක් තමයි තේරෙන්නේ සාමනස දැන් මට හේමෙන් උඟාක් අය සෝහාන වෙලා කියලා කියන සමහර අයට මේ ගෝත්‍ර භූහිත කියන කෙනවක්වත් මොකද්ද කියන එකවත් දන්නේ නැති තත්ත්වයක් කියලා තියෙනවා එතකොට එහෙම වෙද්දී මේක අර අනිවාර්ය අපි අපිට දැන් ඕක විසඳ ගන්න නම් අපි කවදා හරි මාර්ගඵල ලැබුණොත් ගෝත්‍ර බුහිත කියන එක අපිට ඒක සිහි කර ගන්න පුළුවන් හරි ආවර්ජනය කරලා දැන ගන්න පුළුවන් හැකියාව තියෙන TBA යුතුයමද ස්වාමීන් වහන්සේ. නියම ධර්මය දැක්කොත් ඒ පාරේ යනවා. ඒ පාරේ යනවා. මම අහලා තියෙන හැටියට මෙන්න මෙහෙම එකක් වෙනවා මෙහි. ඕක නිවන් විතරක් නෙවෙයි මහත්තයා අනිත් ඒවාගෙත් ඕක වෙනවා. ඒ තමයි සමහර අය මේ රටවල් වලට එනවා. මේ රටවල් වලට ඇවිල්ලා මේ රස්තාවල් ගන්නවා සමහරට දොස්තරුරුත් ඉන්නයි කියලා ආරංචි. නර්ස්ලා ඉන්නවා. ඒ වගේම සමහර ඔය එක එක අය මේ රස්තාවල් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ බැලුවන් පස්සේ හෙන නම් වශයෙන් ගත්තන් පස්සේ සමහරු ඉංජිනේරු, සමහරු දොස්තර, සමහරු නර්සස්ලා, සමහරු එක එක හොඳ කැම්පස් ගැන එහෙම කිව්වන් පස්සේ ලොකුවට කියනවා. හැබැයි ඒගොල්ලන්ට යම්කිසි වැඩක් බාර දුන්නයින් පස්සේ ඒගොල්ලෝ කියනවා අපි මේ විදිහට ඉගෙන ගත්තා මේ විදිහටයි මේ විදිහටයි මේ විදිහටයි මේ විදිහටයි කියලා කියනවා. දු මමත් ඕක මේ මේ මේ මම ඉන්ටර්විව් කරලා එහෙම නෙවෙයි මමත් මේ ඔය කට්ටිය කියන ඒ වගේ දැනගත්තේ මට වඩා හොඳට අපේ අනිත් අය දන්නවා. ඉතින් එහෙම කිව්වට ඒගොල්ලන්ට දැන් දැනුමක් තියෙනවනේ. ඒගොල්ලන්ට ඒ දැනුම කිව්වම දොස්තර කෙනෙකුටන් දෙරික් බාර දෙනවා මෙයා බලන්න. ඉංජිනේරුවෙකුට වැඩක් බාර දෙනවා මෙයා මේක කරන්න. නර්ස් කෙනෙකුට වැඩක් බාර දෙනවා මේක කරන්න. කොහොම දුන්නාන් පස්සේ ඒගොල්ලෝ කරන වැඩෙන් තේරෙනවලු ඒගොල්ලෝ මේ මොන ඉස්කෝලේටද ගියේ කියලා. ඊට පස්සේ මේගොල්ලන්ගේ සර්ටිෆිකේට් හොයනවලු. ඇයි කියලා. පස්සේ බලන තේරෙන්නේ මේගොල්ලෝ හොර සහතික ගහගෙන ආපු කට්ටිය කියලා. ඉතින් මේ මට ඕක ක්‍රම ගොඩක් අය කියලා තියෙනවා. ඊට පස්සේ බලනකොට ඉන්දියාවෙත් එහෙමලු. එහෙම සමහර මේ ඒ වගේ ගුරුවරු දන්නෙත් නැල්ලු වැඩේ දන්නෙත් නැල්ලු හැබැයි ඒගොල්ලෝ එහෙම එහෙම ස්වභාවයක් තියෙනවා ඒගොල්ලෝ යම්කිසි පෝස්ට් එකක් ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලෝ හරියට කියන මේ විදිහට හැබැයි වැඩේ කරන්න ගියන් පස්සේ නෑ හේතුව ඒගොල්ලෝ ස්කිප් වෙලා ඉවර තියෙනවා දැන් යම්කිසි කෙනෙක් ආවනම් ඉස්කෝලේ ගිහිල්ලා A level O level A level කරලා කැම්පස් එන් මේ සිලෙක්ට් වෙලා ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ තිබෙනා වූ දේවල් කරලා ඊට පස්සේ ආපු පාත් එකේ ඉන්නකොට ඒගොල්ලෝ ලියපු විදිය ඒගොල්ලන්ගේ විභාග ශාලාව සමහරට හිටපු ඒ විභාග එක්සැමිනේස්ලා ඔක්කො ඔක්කො දන්නවා වෙච්ච කරපු ඉන්ටර්විව් ඔක්කොම දන්නවා ඔක්කොම දන්නවා මතකයි ආපු තැන ගියපු තැන ඒ වගේම ශාලාව ඒ සමහරට ඒ ස්ථානෙට ගියාම බස් එකේ ගියා නම් කාර් එකේ ගියා නම් ත්‍රිවිල් එකේ ගියා නම් ඒක මතකයි. දැන් එහෙම මතකෙ හිටින්නේ පාත් එකේ ගියේ හිඳයි. මා මතකෙ හිටින්නේ සහ ඒවා හිතේ රැඳෙන්නේ ඒක ගියේ හිඳයි. එහෙම නැති එක්කෙනෙකුට කොහොමද ඒවා හිතින්නේ? නිවනෙත් ඔය වගේ. නිවන ඇවිල්ලා කවදාකවත්ම අනිත්‍ය තේරෙන්නේ නැතුව සංස්කාරයන්ගේ අනිත්‍ය තේරෙන්නේ නැතුව සංස්කාරයන්ගේ දුක තේරෙන්නේ නැතුව සංස්කාරයන්ගේ අනාත්මේ අහුවෙන්නේ නැතුව යම්කිසි කෙනෙක් චිත්ත සමාධි මාත්‍රයෙන් නිවන් ගියා කියන එක කොහේවත් සමාධිය අවශ්‍යයි. හැබැයි ඒක සිද්ධ වෙන්නේ මේ අපි අහලා තියෙන ධර්මයට අනුව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒවා කියන්න බැරි ඔය ඕවා නැත්තේ ඒ පාරවල් මේ මේවත් එක නැති හින්දායි. ඉතින් ඒක තමයි මම තේරුම් ගන්නට තියෙන්නේ සහ මගේ දැනුම හැටියට කියන්න තියෙන්නේ. තේරුවන් සර්. මොකෙන් සාරණ තේරුවන් සර්. සාවින්වංශ වාසයේ සතියේ දේශනාවේදී අදහම් කරන යෙදුනා මේ ලෝකෝත්තර ධර්ම සහ උත්තරීතර මනුස්ස ධර්ම කියන. පොඩ්ඩක් සාමනාත් ඒක කවුරුත් ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? පුළුවන් සරම. උත්තරීතර ලෝකෝත්තර ධර්ම උත්තරී මනුස්ස ධර්ම. මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ තියෙන මහත්ය මෙන්න මෙහෙම ශික්ෂාපදයක්. ශික්ෂාපදයක්. ඒක දැන් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද වැඩි. ගිහියන්ට තියෙන්නේ 5යි පොයට 8යි නිත්‍ය වශයෙන් සමහර තාකත් තියෙන 10ක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට හරි වැඩි. සමහර වෙලාවට මේ මේකේ හැරෙන්නත් බැරි සත්‍යයක් තියෙන්නේ මේ මේ ශික්ෂාපදත් එක්ක. ඒක එක ශික්ෂාපදයක් තියෙන මෙන්න මෙහෙම. යෝපන බිකු අනුපසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරෝචේය භූතස්මින් පාචිත්‍යං කියලා. මේක රෙකෝඩ් වෙනවා අපේ <laughs> ලෝකේ හාමුදුරුවොත් තහයි ඇහුවත් පාතිමෝක්ෂේ ගිහිලා බලන්න. මේ එකේ ශික්ෂාපදේ තියෙන යෝපන භික්ඛු යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අනුපසම්පන්නස්ස උපසම්පදා වෙච්ච නැති එක්කෙනෙකුට සාමණේර හෝ ගිහි හෝ අනුපසම්පන්නස්ස කාන්තාවක් හෝ පිරිමි හෝ ඊළඟට දෙවි කෙනෙක් හරි කමන්නේ එයාත් අනුපසම්පන්නයිනේ බ්‍රහ්මයෙකුට හෝ අනුපසම්පන්නෙක් කෙනෙකුට යෝපන බික්කු අනුපසම්පන්නස උත්තරී මනස ධම්මං ආරෝචෙය්‍ය. උත්තරී මනස ධර්මයන් ගැන කියනවා. හැබැයි කියන්නේ නැති එකක් නෙවෙයි භූතස්මින් තියෙන එකක්. Tamanට තියෙන එකක් කියන්නේ. හැබැයි වරදක් වෙනවා. පාචිත්‍යයක් කියලා පතිත්‍යාපත්‍යක් වෙනවා. ඒ තරමට බුදුරජාණන් වහන්සේ උත්තරී මනස ධර්ම ගැන තැන් තැන් වල කියාපාන්න එපායි කියලා තහනම් කරලා තියෙන එක අනුපසම්පන්නයෙකුට කිව්වන් පස්සේ අපිට වරදක් වෙනවා පටිච්චයාපත්‍ය කියලා. ඒ තියෙන එකක් කිව්වොත් නැති එකක් කිව්වොත් මහානකම ගහලා යනවා. කියන්නේ මහානකම ගහලා කියන පරාජිකා වෙනවා. එහා හඳුරෝ ඒ කියන සිවුර විතරක් තියෙනවා. ඇතුලේ මොකක්වත් නැහැ. ඒකට කියන දැනුව දැනුම දැනුවත්ව කිව්වොත් එහෙම මට නෑ නමුත් කිව්වොත් එහෙම මේ පරාජිකා වෙනවා. ඒකෙන් කියන්නේ නැතුව කියන්නත් හොඳ නැහැ තියෙනක කියන්නත් හොඳ නැහැ අනුපසම්පන්නයන්ට. එතකොට මේකේ තියෙනවා උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා වචනයක්. උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ එක જાතියක් ලෝකෝත්තර ධර්ම කියලා කියන්නේ තව જાතියක්. හැබැයි ලෝකෝත්තර ධර්ම කියන ධර්ම ටික උත්තරී මනුෂ්‍ය ධර්මයේ යටතේ තියෙනවා. ලෝකෝත්තර ධර්ම කියලා ගත්තොත් එහෙම මෙහෙමයි. සෝවාන් මාර්ග ඵල ලෝකෝත්තර ධර්ම. සකදාගාමි මාර්ගඵල ලෝකෝත්තර ධර්ම. අනාගාමි මාර්ගඵල අරිහත් මාර්ගඵල මේවා ලෝකෝත්තර ධර්ම. ලෝකය සම්බන්ධ නැති ලෝකය අරමුණු කරන්නේ නැති ලෝකයේ කිසිම දෙයකට ඇඟිලි ගැහීමක් සම්බන්ධකමක් නැති කෙලින්ම ලෝකෙන් එහා පැත්තේ ඒවම අරමුණු කරන ලෝකේ එහා පැත්තේ තිබෙනා දේවල්ම පේන දේවල් තමයි ওই ධර්මතා අත සාමේවල් මේ ලෝකෝත්තර ධර්ම. ඒක නිසා කියන එකට ලෝකෝත්තර ධර්ම නවයේ හෙවත් නව ලෝකෝත්තර ධර්ම කියන නව ලෝතුර ධර්මයේ. උත්තරී මනුස්ස ධර්ම කියලා කියන්නේ මේවත් මේ අටයි. ප්‍රථම ධානයේ ඉඳලා ඉස්සරහට ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන ඊළඟට ඊරිදි බල ඕව සාමාන්‍ය මිනිසුන්ට නෑනේ. සාමාන්‍ය මිනිසුන්ට ධානය නෑනේ. ඒක නිසා ඒවා සාමාන්‍ය මිනිස් ජීවිතයේ ඉක්මවා ගියා වූ ධර්ම ටිකක්. ඒක නිසා උත්තරී මනුස්සයි. මනුස්ස ධර්ම ඉහළට ගිය එකක්. ඕකෙන් කියන්න යන්න හදන මනුස්ස ධර්ම උතුරා ගිය මනුස්ස ධර්මයක් කියලා. මේ උත්තරී මනුස්ස ධර්ම කියලා කියන්නේ මනුස්ස ධර්ම වලට වඩා ඉහළ ගිය ධර්ම වලට කියනවා ඒ ඉහළට ගිය ධර්ම වලට කියන උත්තරී මනුස්ස. ඒක නිසා කිසිම භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කරන්නේ ලෝකෝත්තර ධර්ම කියන්න එපා කියන එක නෙවෙයි. ඒවා සම්පූර්ණ කියන්න හොඳ නැහැ. ධානයක් හරි මට ප්‍රථම ධානයක් තිබුණේ තියෙනවා කියලාවත් කියන්න එපා. මට ප්‍රථම ධානය තියෙනවා මට ධාන තියෙනවා දෙවෙනි එක තියෙනවා තුන්වෙනි එක තියෙනවා හතරවෙනි එක තියෙනවා අපි ඔක්කොටම එහෙම තියෙනවා කියලා එහෙමවත් කියන්න එපා. අනිත් එක තමයි සාමාන්‍ය මිනිස්සු ගමේ ඉන්නේ. කියන්න එපා කියලා කියනවා මේ මම දැන් මේ මන් මන්නම් ගමේ ඉන්න කැමති නැහැ මං සම්පූර්ණ ආරණ්‍ය වාසීවත් කියලා කැලේට කැමතියි කියලාවත් කියන්න එපා කියලා කියනවා. ඒ තරම්ම මේ බුදුරජාන් වහන්සේ මේ උත්තරීය මනුෂ්‍ය ධර්ම ගැන ඒ උත්තරීය මනුෂ්‍ය ධර්ම අතුලේ ලෝකෝත්තර ධර්මත් තිබෙනවා. ඒක නිසා ඔය තමයි ඔකේ වෙනස මහත්ය මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. පිරුවන් සරණයි. ඔව් සරණයි. හොඳට තේරෙනවා. පිරුවන් සරණයි. සාමාන්‍යයෙන් තාම පොඩි ප්‍රශ්නයක් තව එකක් අහන්නම්. සාමාන්‍යතර මේ අකුසලෝ ධම්මෝ අභ්‍යාකටස්ස ධම්මස්ස අධිපති වශයෙන් පච්චෝ සහජාතිපති කියන තැනදී සහජාත ආධිපති කියන තැනදී එතන ස්වාමීන් වහන්සේ ගන්නේ අර ලෝභ මූල සිත්තර දෝෂ ද්වේෂ මූල සිත් දෙකක් කියලා හිතනවා හැබැයි මෝහ මූල කියන එක මෝහ මූල සිත් දෙකත් ඒ වගේම මේ චෛතසික වශයෙන් ගන්නකොට විචිකිච්ඡාව හැර කියලා ගන්න ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මේ කොහොමද ඒක කියෙදෙන්නේ කියලා සාමාන්‍යයෙන් ඒකේ විචිකිච්ඡාව හැර කියලා ගන්නේ ඇයි කියලා හිතුවොත් විචිකිච්ඡාව තියෙන හිතක ස්වභාවය හේතුව විචිකිච්ඡා අපි සාමාන්‍යයෙන් අකුසල ධර්මයේ තියෙනකොට ගන්නවා 12ක් කියලා ගන්නවා තමයි හැබැයි ක්‍රියාත්මක වීම වශයෙන් ගන්නකොට අර හැකියාව තියෙන ධර්ම විතරයි සැලකන්නේ ඒ තමයි විචිකිච්ඡාව තියෙන එකේ ස්වභාවය තමයි මේ අරමුණක් අරමුණක් හයියට අහු වෙන්නේ නැහැ ඒකයි අරමුණක් විචිකිච්ඡාව තිබෙනවා නම් ඒකේ ආය මේ ගැටෙන්න විදියක් නෑ කියන්නේ අල්ලන්න විදියක් නෑනේ එහෙමයි සංස්කෘත එතනදී අර ඡන්දේ කියන කියන්නේ නෑ ඇත්තටම මේ ධර්මතා අතරින් ධර්මතා දෙකයි ඉඳගෙන නේද කරනවා සුභමත් විරියයි සියච්ඡේ විතරයි නේද හැම ඒකේ ඒ ඒකේ අපි මේ කියනකොට මහත්ය තේරුම් ගන්න ඕනේ අර කියනවා මේ හැම වෙලාවෙම තියෙනවා හැම වෙලාවෙම තියෙනවා මේ ආරම්මණය ආරම්මණය ගරු කරලා ඒ අනිත් චෛතසික ටිකත් එක්ක ඔක්කොම ඇදගෙන යන එක තමයි අධිපති ස්වභාවය කියලා කියන්නේ. අනිත් චෛතසික ටිකයි හිතයි ඔක්කොම ඇදගෙන යන්න පුළුවන් ගතිය තිබෙන්නා වූ තැන තමයි අධිපති. මේ කියන්නේ ඒක තියෙන්නේ මෙහෙමයි ඒක මෙන්න මෙහෙම මං පොඩි වාක්‍යයක් කියන්නම් ඔකට. ඒක තියෙන්නේ මෙහෙමයි. අර තුන්වෙනි අධිපති ප්‍රත්‍ය තමයි ගැන කියනකොට මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. ඒක හොඳට හිතේ තියාගන්න. අර්ථ කියනනේ අධිපති ඡන්දාධිපති මේ චිත්ත අධිපති විරියාධිපති විමර්ශාධිපති කියලා යම් යම් ධම්මං ගරුං කත්වා යම් කිසි යම් කිසි ධර්මයක් ගරු කරලා ගරු කිරීම වශයෙන් යේ යේ ධම්මා උප්පජ්ජන්ති යම් යම් ධර්මයක් පහළ වෙද්දී ඒ ධර්මයෝ චිත්තචේසික ධර්ම. තේතේ ධම්මා තේසන්තේසං ධම්මානං. ඒ ඒ ධර්මයෝ තමයි ඒ ධර්මයන්ට අධිපති වෙන්නේ කියන එක හිතේ තියාගත්තම හරි පහසුයි ওই වැඩේ ගොඩ දාගන්න. එහෙමයි සායනත් බොහොම පිං. එතකොට ඇත්තම මේ විචිකිච්ඡා සහගත සිත් වලින් එහෙම අර අරමුණක් ගරු කොට ගන්න නැති ගතිය අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන නින්දා ඒක ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් සායනත්. තේරුම් ගන්න. හොඳයි මහත්තයා. තේරුම් ගන්න. මම හිතනවා එහෙමයි. කාල වේලාව සැලකලා නිමා කරන්න වේලාව හරි කියලා. ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් අදත් අපිට මේ වගේ කාලයක් මිඩම් කරලා අපේ ධර්මඥානය වැඩි කර දීම සඳහා මේ නිවන් මාර්ගයේ තව තවත් අපිව අවතීර්ණය වෙනවා මේ වගේ සාකච්ඡා වලට සම්බන්ධ වීමෙන් යමක් අපිට හිතන්න ධම්ම විචයට සම්බන්ධ කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සාමත්ම මග පැහැදිලි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සවනත් සිසිල සුමෙන් ඔබ වහන්සේට මම පුණ්‍යානුමෝදනා කර සිටිනවා. දෙසන් ලද ධර්ම දාණය වෙනුවෙන් ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව, සාදේශනයේ සාකච්ඡාව නිමා කරන්න. අස ලැබෙන සතියේ හැමෝම බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබ වහන්සේට යොමු වෙනවා. සෑම දිනාටම පෙරවන් සරණයි. අදත් අපේ පින්වතුන් එකතු වෙලා මේ සවනට සිසිලස මාධ්‍ය ඔස්සේ පැවැත්වෙන Skype මාධ්‍ය ඔස්සේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සිද්ධ කළා. අපි මේ බොහෝම ගැඹුරු ධර්ම පරාසයක ඉන්නේ. මේ පින්වත්තුන් හරි ටික දෙනෙක් මේකට යොමු වුණා කියන එකත් සාර්ථක වශයෙන්ම අහන්න සන්තෝෂයි. අනිත් එක තමයි මේ වගේ ක්‍රියාකාරී ස්වභාවයන් අපි කෙටියෙන් කිව්වට මේ සලකුණු කිරීම වශයෙන් කෙටියෙන් කිව්වට මේකේ තිබෙන විස්තරය හරි ගැඹුරුයි. හරිම ගැඹුරුයි. තව ගොඩාක් කෑලි කෑලි කෑලි කෑලි. ඔය එහෙන්ෙන් ඇරෙන්න නැත්නම් තමයි ප්‍රශ්න හැටියෙන් අහන්නේ. හොඳට බැලුවන් පස්සේ තව විග්‍රහත්මක තියෙනවා. අද අපි මේ පින්වත් රලිදත් දල්වත් මහත්මයා ඒ වගේම ජයන්ත මහත්මයා ඉදිරිපත් කළා. සියලු දෙනා මේ කාසු කරන මේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණා. මෙයින් ජනිත කරගත් ආ වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් හැම දිනාටම ධර්මාබෝධයේ සිද්ධ වේවා. ධර්ම මනස්කාරය පවත්වා ගන්න ලැබේවා. ඒ වගේම ධම්ම විචේ සම්බුද්ධංගේ වැඩේවා. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් ධර්මයට අරමුණු වෙලා ධර්මය අරමුණු කරගෙන සිද්ධ කරගෙන යන්න ලැබේවා. සෑම දිනාගේම సంతාන තුළ සමත භාවනාවන් විපස්සනා භාවනාවන් වඩාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධ කරගෙන සංසාර දුකින් මිදලා අමා මහ නිවනේ සැනසෙන්න ලැබේවා. නිවන් පිණිස මේ කුසල ධර්මයෙන් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි ඉතින් අපේ පින්වත් ලලිත් දළුවත් මහත්මයාට නිදුක් නිරෝගී සැලසේවා කියලා මෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. සාදු සාදු සාදු.